වස්තුව කෙරෙන්න ඕනේ. අවහාරය සුත්තයි කියලා කිව්වේ ණය ගණනය කරලා ඒ ගණනයට අනුව අර ගුරුහාමුදුරන්ට පාරක්ෂාපත් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මෙච්චර දුරදිග දුවන ප්‍රශ්නයක් තමයි මේ ණයකාරය පැවිදි හැබැයි ඉතින් ගුරුහාමුදුරෝ දන්නේ නැත්නම් මේ ණයකාරයෙක් කියලා කාර්ක සංඝයා දන්නේ නැත්නම් ඒගොල්ලොන්ට ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ ණයකාරයෝ වෙලා ඔබ හන්දේ මෙයාව පැවිදි කරේ මෙයා ණයකාරයෙක් නේද කියලා කිව්වොත් ඉතින් ඔයාගේ ණය ඔයා බලා ගන්න අපි මේ අපිට ඒක අදාළ ප්‍රශ්නයක් නෙවෙයි කියලා බය නැතුව කිය හැකි ගුරුවරුන්ට හෝ කාර්ක සංඝයාට එතනින් ප්‍රශ්නයක් ඉති වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ නැවතත් සීවර පිළිබඳ ප්‍රශ්නයක් නගනවා. සාමණේර නමක් තුන් සිවුරෙන් විතිය යුතුද? එහෙම නැත්නම් සාමණේර නමකට තුන් සිවුරින් පමණක් වාසය කළ හැකිද කියන ප්‍රශ්නේ නගනවා. හැබැයි මේ ප්‍රශ්නෙට අපි උත්තරයක් ගලවල ඥාන දර්ශන ස්වාමීන් වහන්සේ ලබා දෙන්නේ. සාමණේර නමක් සම්බන්ධව සිවුරු අදිෂ්ඨාන ආදී කිරීමක් නැහැ. ඒ නිසා සාමණේර නමකට තුන් සිවුරෙන් වාසය කිරීම ගැටලුවක් නැහැ. දෙකට සිවුරක් ආදී පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. ඊට අඩුවෙන් පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට ඉතින් සිවුරවල සීමාවක් මෙතරම් පාවිච්චි කර යුතුයි කියලා කියන්නත් බෑ. ඒ විදිහට සීමාවක් නෑ සාමාන්‍යයෙන්. අවසරයි සාමිනහන්ස උපසම්පදා වික්‍රයකට තුන් සිවුරක් පරිහරණය කරන්න පුළුවන් වෙනවා අදිස්ථාන කරලා උත්තරාසංග වශයෙන් සංඝාති වශයෙන් අන්තර්වාසික වශයෙන් ඊට අමතරව පාවිච්චි කරන අනිකුත් තීවර ගණයට වැටෙන පරිස්කාර තීවර පරිස්කාර කුමන ක්‍රමයකින්ද පරිහරණය කරන්නේ කියලා හිතුම් ලබනවා. මේකත් දීර්ඝ කතන්දරයක් උතුම් බුදුරජාණන් වහන්සේ උපසම්පන්න භික්ෂුවකට සිවුරු නමයක් අනුදැනුව දාරලා තියෙනවා. සිවුරු නමේ තමයි උත්තරාසංග සංඝාති අන්තර්වාසය කියන මේ තුන. ඊට පස්සේ මුකපුරුතන චෝලක කියන අද කාලේ අපි පාවිච්චි කරන සුවාය කියන කතන්දරය. සුවාය මුකපුරුතන චෝලකය. ඊට පස්සේ කඳු පටිච්චාදිකය කියලා කියන්නේ විශේෂ අවස්ථාවකදී සරවගලන බිබිලි ආදියක් එබඳු රෝගී තත්ත්වයක් ඇති වෙන වෙලාවකදී ඒ වන ආදිය වසා ගැනීමට ඒ කසන කසාන වසා ගැනීම සඳහා පරිහරණය කළ හැකි විශේෂ පියවරයක් මේ කඳු පටිච්චාදිකය කියලා කියන්නේ. ඊට පස්සේ වස්තික සාක්ෂිය කියලා කියන්නේ වැසි සලුව කියන එක මේ කවුරුත් ගන්නවා ප්‍රථම පදා දෙවියන් වහන්සේලා. ඊළඟට තමයි අ පරික්කාර චෝල වශයෙන් ඊළඟ මේක. ඊළඟ නවවෙනි එක. පරික්කාර චෝල කියනකොට පරිවාර පාළිය සඳහන් වෙනවා දේ පරික්කාර චෝලානි පරිස්සාවනංක පත්තත් පරිකාන්ත කියලා. පරික්කාර චෝල දෙකයි පෙරහන් කඩයි ලොකු පෙරහන් කඩකුයි පාත්‍ර මල්ලයි පාත්‍ර කවිකේ කියන්නේ. පාත්‍ර කවිකේට අන්තර්ගත වෙනවා අපි සාමාන්‍යයෙන් උර මලු හැටියට පාවිච්චි කරන වෙනත් සෙසු රෙදි වලින් සැකසූ සියලුම මලු වර්ග කවික ගණයටම අනවශ්‍ය කරප්පු දෙක දාගන්න හෝ වෙනත් බෝතලයක් දාගන්න හෝ දැන් අත කාලේ ඒ තායිලන්තයේ තුල නිෂ්පාදනය වෙන විවිධ වික්ෂූන්ටයි අංගෝපාංග සුළු සුළු සුළු සුළු බෑග් වර්ග දකින්න පුළුවන්. සමහරකට මේක විකාරයකට වෙනවා. අපේ සමහර පැරණි සම්ප්‍රදායකට ලොකු සංස්කෘතිලා දකින්නවා. නමුත් ඒ තායිලන්තයේ නිෂ්පාදන ගොඩාක් අපි දකිනවා විනයානුකූලව. ඩක්කාලා සම්මත මතක් වෙනවා. ඇයි ඒ බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල කවි කනුදෙනවා දාලා තියෙනවා. සරප්පු දෙක දාගන්නට, දුම් පයිත්තේ දාගන්නට, ඊට පස්සේ කනහාරණ ඒ උපකරණේ දාගන්නට නක්ෂ්‍ය කරන උපකරණ දාගන්න යම් යම් යම් යම් යම් යම් මල්ලු ඊට පස්සේ ඒවට අදාළ උරපටි අනුදැන අදාළලා තියෙනවා. මේ විදිහේ විශේෂ උපකරණ රාශියක් ඒ තවික රාශියක් තායි සම්ප්‍රදාය තුළ අපිට මේ ලංකාද්වීපයේ දැක ගන්න පුළුවන්. ඒ තායි සම්ප්‍රදාය අනුගමනය කරන බොහෝ පුස්තකහන්සලා තුළ. එතකොට මෙන්න මේ පරිස්කාර චෝල දෙකයි මේ තවික වර්ග සහ පෙරහන්කඩ. ඒවා පරිස්කාර චෝල වලින් අධිෂ්ඨාන කළ යුතුයි. නමුත් විනය අටකතාවේ ප්‍රශ්නයක් ආනවා හොඳයි යම් හේකින් තුන්තිරු ආදී සඳහා යම් ප්‍රමාණ තියෙනවා ඒ ප්‍රමාණ වලට වඩා ලොකු රෙසිටක් හමු වුණොත් මොකද්ද මේකෙන් කරන්න පුළුවන් ඉතින් කියනවා පරිස්කාරචෝල වශයෙන් අදිෂ්ඨාතබ්බා පරිස්කාරචෝල වශයෙන් අදිෂ්ඨාන කරලා පරිහරණය කරන්න කියලා ඊළඟ ප්‍රශ්නය තුන්ති උද්දෝෂිත සිල්පදයේ තුන්ති උත්තම කටන සිල්පදයේ ဒုတိ ය කටන සිල්පදාදී මහා විචාරයක් කරලා තියෙනවා මේ තුන් සිවුරුත් පරිස්කාරකවල වශයෙන් අදිස්ථාන කළ හැකිද කියලා. තුන් සිවුරු කවම කවදාකවත් පරිස්කාරකවල වශයෙන් අදිස්ථාන කරන්න බෑ. ඒක බුදුරන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඔව් බුදුරන් වහන්සේම දේශනා කරලා තියෙනවා සංඝාතිය සංඝාති වශයෙන් අදිස්ථාන කරන්න. උත්තරා සංඝය උත්තරා සංඝය වශයෙන් අදිස්ථාන කරන්න. අන්තර්වාසිකය අන්තර්වාසිකය වශයෙන් අදිස්ථාන කරන්න කියලා. එතකොට එහෙමනම් මෙකල බොහෝ ලොකු ස්වාමීන් වහන්සේලා පවා දෙකට සීවර තනකට සීවර අංගනයත් පරික්කාරකවල වශයෙන් අදිස්ථාන කරනවා මේක වැරදිද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේක මේකත් වැරදි නැහැ. වැරදි නැති වෙන්නේ එතනදී ඒ සීවර අපි සංඝාට උත්තරාසංග කියන නාමයක් සලකන්නේ නැහැ. සමස්තයක් පරික්කාර සෝලයක් වශයෙන් අදිස්ථාන කරනවා. එතකොට අදිස්ථාන කලේ තියෙන්නේ හිමානි පරික්කාර සෝලානි අදිස්ථාමි. මේ පරික්කාර සෝල අදිස්ථාන කරන්නේ ඒ විදිහට ඒ හැරෙන කොටගෙන ඉමං සංඝාදීන් පරිස්කාර දෝලං අදිස්ථානීය කියලා මෙහෙම අදිස්ථාන කරන්න බෑ. සංඝා මේ සංඝාතිය පරිස්කාර චෝලයක්ව අදිස්ථාන කරමි කියන ක්‍රමයට අදිස්ථාන කරන්න බෑ. ඒවා සමස්තයක් පරිස්කාර චෝල හැටියට සලකලා අදිස්ථාන කිරීමේ ඇති වරදක්. ඔව්. එතනදී දැන් අපිට තනිකොට සිවුර නැත්නම් උපරා සංගයේ අසංගාසී අන්තර්වාසකයේ කියන මේවා ස්වාමීන් වහන්සේ කියපෙකට පොඩි කරුණක් මම කියන්නේ ඒවා ඒ නාමයෙන් කියද්දිම කරන්න බෑ සංඝාතී පරිකාරකවල විදිහට අනිස්මන් සංඝාතීන් පරිකාරකව ස්ථාන කියලා කරන්න බෑ කොමන සිවුරක් හෝ අපි පච්චුද්ධරණේ කරාට පස්සේ ඒක අර පුරාණ තිබ්බ සංඝාතික භාවය අන්තර්වාසික උත්තරාසංගතියතු මේ ස්වභාවය ඒකෙන් ඉවත් වෙනවා. එතකොට ඊට පස්සේ ඒක අතිරේක සිවුරක් බවට පත් වෙනවා. අතිරේක සිවුර ඊට පස්සේ කුමක් හෝ අදිස්ථාන කරන්න පුළුවන් මේ සුදුසු විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ නැවතත් තීවර කණ්ඩකයේ සම්බන්ධයෙන් පුද්දකවත් කණ්ඩකයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගලා තිබෙනවා. සිවුරු පෙරවීම සම්බන්ධ නිවැරදි පිළිවෙල පහදා දෙන තේක්වා උභයාංශ පාරුපණ සහ ඒකාන්ත පාරුපණයේ සම්බන්ධ නිවැරදි පිළිවෙත පහදා දෙන තේක්වා සමහර කෙනෙක් බුදු පිළිමවල සිවුරු පළඳවා ඇති බලා සිවුරු පොරවතේ නිවැරදිද දැනට භාවිතා වන අන්තගඩ පාවිච්චිය නිවැරදිද එය අදිස්ථාන කළ යුත්තේ කෙසේද ප්‍රශ්න කිහිපයක් ගන්න කියලා තිබෙනවා මේ ආකාරයට ඒකත් මම හිතන්නේ පුද්දක වස්තු සම්බන්ධවට වඩා මම හිතන සේකියා සම්බන්ධ කතන්දරයක්. ඉතින් ඒකත් මහ විභංගයට අදාළ නිසා අපි මේ කාරණේ පැහැදිලි ලෙස විස්තර කරන නිසා අපි තේමවත් ගලේවල ඥානදර්ශනාසක මහන්සියට ආරාධනා කරමු. ප්‍රශ්න ටිකක් අහගෙන උපයාංශ පාරුපණය සහ ඒකාංශ පාරුපණය සම්බන්ධ නිවැරදි පිළිවෙත පහදා දෙන්න. ඒකාන්ත කිරීමේදී සාමාන්‍යයෙන් විස්තර කරන්නේ එක අංශයක් හිටිනසේ සිවුරු පෙරවීම ඒකේ විශේෂත්වය වෙන්නේ යටින් පරිමණ්ඩලයේ සිදීම. එතකොට මේ සිල්පද මේ ඒකාන්ත පාරමිතික කියන්න කලින් අපි මේ අඳනේ ගැන ඊට කලින් කියන්න ඕනේ. මේ අඳනේ ඇඳීමේදී දක්වන අටකතාව තුළදී උඩින් නැද මඩල වැහෙන්න ඕනි ඒ වගේම යටින් ධන මඩල වැහෙන්න ඕනි කියලා දක්වනවා ඒ වගේම තමයි තවදුරටත් විස්තර කරනවා මේ ධන හිස් ඇටේ කෙන්ඩාටේ පටන් අඟල් 8ක් යටට බස්සලා තමයි අඳින යත් අඳින්න ඕනි කියලා ඊට පස්සේ සිවුර පෙරවනකොට ඒකාංශ කරලා පෙරවනකොට අපිට සිවුර යටින් ධන මඩල වැහෙන විදිහට තමයි පෙරවන්නේ කියලා කියන්නේ. ඒක විනමෙතිනෝදෙනී සීකාවේ දක්වනවා මේ අන්දනියට වඩා රියන් 4ක් උසින් එහෙමත් නැත්නම් ධනින් විසින් රියන් 4 පහළ අඟල් 4 පහළට ඉතිනසේ පෙරවන්නේ කියලා. දැන් මෙහෙන් පෙරවන කොටත් තියෙන ශිල්පදේ දක්වන්නේ මේ පරිමණ්ඩලාකාරව තියෙනවා. උභයාංශ කිරීමේ සම්බන්ධව කියන්නේ ජලෙන් මේ ජල වැහෙන් දොන පස්සේ මේ වම් අතේ මේ දකුණු අතේ මණික් කටුව දක්වා වැහෙන් දෝනි ඒ වගේම යට ධනහිස් වැහෙන් දෝනි එතකොට මේ යටත් පරිමණ්ඩලාකාරව පෙරෙන්න ඕනි කියන එක තමයි උභයාංශ කිරීම සම්බන්ධව දක්වන්නේ දැනට භාවිතා වන අන්තකඩ පාවිච්චිය නිවැරදිද එය අධිෂ්ඨාන කළ යුත්තේ කෙසේද කියලා විමසන ලබනවා. දැනට භාවිතා වන අන්තකඩ ක්‍රමය කියනකොට විවිධ අන්තකඩ අපිට දකින්නට පුළුවන්. ඉතින් මෙතනදී අපි පාවිච්චි කරන අන්තකඩේ පිළිබඳ තම තමන් විනිශ්චය කරගන්න ඕනේ. දත යුක්තේ නැබෙක්කේ සංසුකන් ධාරයේ තබ්බන් යෝ ධාරයේ අදරේ ආපත දුක්කටත්. මහණෙනි 70ක් මේ පැටසෝ ඇඳුම් නොදැරිය යුතුය දරුවොත් කුසල දුකුල අපත්‍යක් වෙනවා කියන එක ඒ ප්‍රඥාප්තිය තේරෙනවා. ඒතර පංචක தත්වයට ගැනෙන අංශකටක් තියෙනවා. පංචක කියලා කියන්නේ 70ක් 70ක් බැඳීමක් වගේ ආකාරයකට කොටසකෝ අංශකද ඇතම් විටක දකින්නට පුළුවන්. ඉතින් එහෙම නැතුව ඔය රෙදිපටියක් වගේ එකක් එතකොට මේ යම්කිසි රෙදිපතියක් දකුණු යුර දකුණු යුර විවර වෙනසේ පෙරවීම මේක තමයි මම හිතන්නේ නිවැරදි අර්ථකථනය කියලා. ඉතින් යම් යම් අවස්ථාවලදී අපිට මේ වෙනත් රටවල් වල සම්ප්‍රදාය විද්‍යාවෙන් යම් යම් ඉහි ලබා ගන්න පුළුවන්. දැන් තායි සම්ප්‍රදාය තුළ ඔය මම කියවා අර කවික ඒ වගේම ඒ වෙනත් වෙනත් ඒ උරපටි ආදී සම්බන්ධව විශේෂිත රටක් විශේෂිත සංගපරපුරක් සිටිනවා ඒවා සම්බන්ධව. ඒතර මේ තායි සම්ප්‍රදාය තුළම දකින්න පුළුවන් අන්තකට ක්‍රමයක් තමයි යම් කිසි රෙදිපටියක් දකුණු කිවර විවෘත කරමින් සිවුරක් පරවන ආකාරයේ රෙදිපටියක් පෙරවීම මම හිතනවා විනයානුකූලව බොහෝ සාර්ථක අන්තකට පෙරවීමක් මේකේ කියලා. මොකද මම මගේ පැවිදි ජීවිතයේ තුළ යම් යම් පැරණි මහතෙරුන් වහන්සේලා විනයදර ධර්මදර මහතෙරුන් වහන්සේලා කීප පළකෙම අසුරේ මම හඳුනා ගන්නවා. දවස්තාවරේ දුෂ්කතාපත්‍යක් සම්බන්ධව පවා බොහෝම ධර්මවට හිතපු යම් යම් ස්වාමීන් වහන්සේලා මට ප්‍රකාශ කර සිටියා. ස්වාමීන් වහන්සේලා නෙවෙයි ස්වාමීන් වහන්සේ නමක් මම ওই අංශකට මේ මේ කාලේ අඳින ওই අංශකලේ වැරදි නම් ඔක පුරාතනයේ තිබිලා තියෙන්නේ පොඩි රෙදිපටියක් වගේ එකක් මේ දාගත්ත ක්‍රමයක් නේ. නිකන් අපි අංකටයක් සබීසයට දාගන්නවා වගේ කියන ප්‍රකාශයක් මට අදටත් හොඳට මතකයි. ඊට සෑහෙන කාලයකට පසුව තමයි ප්‍රථම වතාවට ওই තායිලන්තයේ පාවිච්චි කරන අංශකට ක්‍රමය මට දකින්න ලැබුණේ. ඉතින් මට අර ලොකු ස්වාමීන් වහන්සේ කියපු කාරණාත් ඒ වගේම විනය පාළියේ තුල තියෙන නැත්නම් ප්‍රඥප්තියනොත් සංසන්දනය කරලා බලවම මේ කාය සම්පදායේ තියෙන අංශකට ක්‍රමය තාම නිවැරදි ක්‍රමයක් හැටියට වැටහි ගියා. නමුත් අනිත් අංශකට නිවැරදි නැහැ කියන එක නෙවෙයි මම කියන්නේ. 70ක් ආකාරයක දැනියමක් චර්ච් එකක් ආකාරයකට පැකසුණු මේ අංශකට අකපයි කියන එක නම් පැහැදිලිවම කියන්න පුළුවන්. මේක අමතරව මේ ප්‍රශ්නයක් තියෙනවා අර ඒකාන්ත පාරුපණය ගැන පාලිකාරක ඒකාන්ත පාරුපණය ගැන විස්තරයක් අපේක්ෂා කරමි කියලා. පාලිකාරක ඒකාන්ත පාරුපණයක් ගැන තියෙනවා අට කතාවක. මෙතන තියෙනවා යථා පාලිකාරකෝ බික්ඛු ඒකාන්තම් විව ඒකාන්තම් දස්සෙත්වා කීවරම් පාරුපති කියලා. ඒ පාරුපණේ තමා මම හිතන්නේ ඔය වම් පැත්ත සිහිල්ල යට ඉඳලා කකුල දක්වාම විවෘත වෙන පරිදි සිවුර දෙපැත්තට නමලා පුරහිතට දාගන්නවා. එතකොට හැබැයි මෙතන මේ කිව්වේ පාලිකාරක ඒක ඒක ටීකාවේ දක්වනවා මෙහෙම කියවට මේ පාලිකාරක භික්ෂුවටවත් මෙහෙම පෙරවීමේ හැකියාවක් නැහැ කියලා. මෙතන දක්වන්නේ පාලිකාරකෝ යථා පාලිකාරකෝ ඒකන්තං පාරුපති ආදි වශයෙන්. ඒතර පාලිකාරක කියලා කියන්නේ බොහෝ බොහෝ හාමුදුරුවෝ හෝ බොහෝ පිරිසක් ඉන්න තැනක අපි තුන් 5000ක් 10000ක් විතර පිරිසක් ඉන්න තැනක යම් යම් අවස්ථාවලදී වැඩිහිටි පිළිවෙලකට පෙළ ගස්සන්න ඕනේ. එතකොට මේක ලේසි පාසු කාර්යයක් නෙවෙයි මේකට විධානය කරන වික්ෂුවක් හෝ විධානය කරන පුද්ගලෙක් ඉන්නවා. ඉතින් එබන්දට එබඳු පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. එයාට හදිසියේ සිද්ධ වෙනවා සිවුරු එහෙන් මෙහෙන් දාගෙන අඳින අඳුම වස්ත්‍රය එහෙන් මෙහෙන් දාගෙන මේ වැඩේ කරන්න 5000ක් විතර හතුරවල්. ඉතින් එබඳු අවස්ථාවක ඒ තනතුර දරපු භික්ෂුන් වහන්සේලා සිවුරු පොරෝ සිවුරා පොරවලා තියෙන ක්‍රමයක් ගැනයි මේ කියෙන්නේ මේ යථා පාලිකාරකෝ භික්ඛු කියලා. හැබැයි ටීකාව කියනවා පාලිකාරකස්සති එවං පාරිවිතුන්න වට්ටති. පාලිකාරක භික්ෂුවටත් මෙසේ පෙරවීම නොසුදුසුයි කියලා. මෙතනදී එහෙමනම් කොහොමද මේ අටකතා යුගය වෙනකොට පාලිකාරක භික්ෂුන් වහන්සේලා මෙහෙම සිවුරු පොරවලා තින්නේ කියන ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් මට දෙන්න පුළුවන්කම තියෙන අත්තතෝම කියතියි. අනුරාධපුර යුගයේදී කවුරුත් දන්නවා සමහර වෙලාවට මේවා අපි සංගවාගෙන ඉන්න කවුරුත් දන්නා රහස් වෙන්න පුළුවනේ සම්ප්‍රදායවල දෙකක් තිබ්බා විසුණු වහන්සේලාගේ ප්‍රධාන වශයෙන් මහා විහාර සම්ප්‍රදාය සහ අභිවිද්‍ය සම්ප්‍රදාය කියලා ප්‍රධාන වශයෙන් තවත් සම්ප්‍රදායවල තිබුණා. මහා විහාරයේ ප්‍රතිපාර්ශ්වය තමයි අභිවිද්‍ය. අභිවිද්‍ය කියන එක ඉතින් ලෝකේ තිබ්බ හැම දුර්මතයක්ම ආනයනය කරපු වරායක් වගේ කියන එක ඉතිහාසයේ දන්න උදවිය හොඳින්ම දන්නවා. සම්බුද්ධ ශාසනයට බොහෝ පෙරහෙලිකම් සිද්ධ වුණු තේරවාදී මතමතාන්තර වලට ධර්ම ප්‍රහාර එල්ල වුණු තැනක් තමයි ඉතින් අභිවේදී පාර්ශවය කියලා කියන්නේ. මේ කඩෙන්ගේ කතන්දරයක් නෙවෙයි මම මේ කියන්නේ මහානාම රජුරුවන්ගේ කාලයටත් පෙර ආසව පිටවති පස්සේ ඒ කියන්නේ අවුරුදු 2000කට 1500ක් 2000කට අතර කාලයේ තත්ත්වය. ඒ කාලයේදී අභයගිරි විනේතිතකේ තුල විවිධ කතන්දර තිබ්බා. මම එක උදාහරණයක් කියන්නම්. ඒක තමයි අභයගිරියේ සම්ප්‍රදාය තුල විනය தත්ත්වය කොහොමද කියලා අපිට වැටහෙනවා. එක කතන්දරයක් තිබ්බා. ස්ත්‍රියක් කැමති නම් හාමුදුරුවෝත් කැමති නම් නෝන්දම් සේවනය කිරීමේ වරදක් නැහැ කියලා. කප්පති ඒකාදිපායෝ මේ තුන ධර්මෝ කියලා කියන්නේ ඒගොල්ලොන්ගේ විනය පිටකේ තුල. මේවා තාම ඉතිහාසයේ හදාarලා තියෙන විස්තර හදලවත් දන්නවා. ඒකට ඒබඳු දුර්මත පවා ප්‍රචලිත වන තැන. ඉතින් බොහෝ වෙලාවට අභේකිරියක් පාලිකාරක බුදුන් වහන්සේලා ඉන්න ඇති. එතන පාලිකාරක හාමුදුරුවෝ සූරුපරෝප ක්‍රමේ වෙන්න ඇති ඔය උදාහරණ වශයෙන් ගත්තේ කියලා මට හිතෙන්නේ. ඒක තමයි ටීකාව වැඩිදුරටත් සඳහන් කරන්නේ පාලිකාරක සතේවම් පාරිපිටුම් වක්ති කියන පාඩේ. අවසරයි සම්හන්ත තවත් ප්‍රශ්නයක් නගලා තිබෙනවා පිරිසිදුව දසතිලේහි හික්මෙන කාමනීර හිමි නමක් උපසම්පදාට නගා සිටීමට පෙර ගිහිභාවයට පත්තර නැවත පැවිදි කර උපසම්පදා කිරීම සිදු කරන්නේ වැඩි පිරිසිදුභාවයට විය යුතුයි එය කෙතෙක් දුරට උචිතද මේ කාරණය පහදා දෙන තේක්වා කියලා ආරාධනා කරනවා කිරීමේ නම් ඇතිතින් වරදක් නැහැ ඉතින් නමුත් වැඩි පිරිසිදු භාවය කොහොමද ඒකෙන් ලබන්න පුළුවන් කියන ප්‍රශ්නේ තියෙනවා. පැවිදි වෙන දවසේ බොහොම ශ්‍රද්ධාවෙන් දාගත්ත සිවුරු උපසම්පදාවක් වෙනුවෙන් ඇයි අපි නැවත ඉවත් කරන්නේ? ඒ පැවිදි වෙන ඊටාම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණ මොහොතේ සමාදන් වුණු සීලය නැවත ගිහි සීලයකට අඩු සීලයකට පරිවර්තනය කරන්නේ ඇයි කියන ප්‍රශ්නකින් තියෙනවා. නමුත් ඉතින් එහෙම කරාය කියලා උපසම්පදාවට වෙන හානියක් නැත්තේ නෑ. සමුච්ඡාසන්න කියන නැවත ප්‍රශ්නයක් නගලා තිබෙනවා සුද්ධාන්ත පරිවාසයක් පිරේ යුතු දින ගණනක් තිබේද සවන්හස පහදා දෙන සේක්වා සුද්ධාන්ත පරිවාසයක් දෙනකොට දැන් අපිට මහවර්ග පාළිය කතන්දර ඉවරයි සුද්ධාන්ත සුද්ධාන්ත පරිවාසයක් දෙනකොට ආපත්‍ති පරියන්ඛ්‍යාපි රත්ති පරියන්ඛ්‍යාපි වේමති කස්සක තත්ත අසරම් කස්සක දාතබ්බ පරිවාසෝ කියලා කියන්නේ ආපත්‍ති ප්‍රමාණය විශේෂයෙන්ම වැහුණු රාත්‍රී ප්‍රමාණයේ පැකැත්ත හොතත් සර්ව ප්‍රකාරයෙන් හෝ ඒක එක්තම එක්දේශයකින් සිහි නොකරන හොතත් ජීවිතෝ පිළිවෙත තමයි සුද්ධත් පරිවාසය එතකොට මේ සුද්ධත් පරිවාසය පුරන්න ඕන දින ගණනේ තීරණය වෙන්නේ Taman ඉස්සල්ලා සිහිපත් කරන්න ඕන මම අසුවල් අසුවල් කාලය වෙනනම් බොහොම පිරිසිදුව හිටියා. උපසම්පදා වෙනලා අවුරුදු 4ක් යනතුරු මම බොහෝ පිරිසිදුව හිටියා සෑම උපෝසථයකටම සම්බන්ධ වුණා ආපත්‍ය දේශනා කළා ගරු කාපත්‍යයක කැටයක්වත් තිබ්බේ නැහැ. නමුත් මේ අන්තිම අවුරුද්දේ තමයි මම අසුවල් කරන අසුවල් වැඩේ කරන්න ගිහිල්ලා එතන පටන් තමයි මගේ අපිරිසිදු බව තේරෙන්නේ. මෙතන ඉඳලා තමයි මගේ මේ රාත්‍රී වැහුණු රාත්‍රී දින ගණන් එහෙම තීරණය කරන්න බැරි කියලා තීරණය කරාම ඒකට යාට අවුරුද්දක් පිළිබඳ සැකේ තියෙනවා. එහෙමනම් යයි අවුරුද්දක් මේක පුරාණ කරනවා. ක්‍රමයේ අන්න ඒකයි. ඉතින් නමුත් දැන් අද සුද්ධන්තයේ පරිවර්තනය වෙලා වෙලා වෙලා වෙලා දින 15ක් හෝ දින 10ක් දක්වා සුද්ධන්ත පිළිවෙත් කරනවා. මම හිතන්නේ එතනදී පිළියෙත් වෙන්නේ අර්ථ සම්මෝදාන පිළිවෙත්. නමුත් ඉතින් සුද්ධාන්ත පිරුවයි කියලා කිසිම ගැටලුවක් නැහැ පාරිශුද්ධිය ලැබෙනවා. ඉතාම වටිනා ප්‍රශ්න ටිකක් දෙන්න කරේ වගේ මේ දෙවෙනි අදහසත් ඉතින් මේවා සංවිධානය කරන්න හැකියාව තියෙන ඒ කාර්යශීලී ඒ වගේම මේ සම්බන්ධ වගකීම් බැරි හැටි වික්ෂුන් මහන්සියලා ඉදිරිපත් වෙන්න ඕනේ කියන කෙනෙකුට මගේ පිළිගැනීම දේශාන් මහන්සියගේ විනය ප්‍රශ්නවලදී පළවෙනි ප්‍රශ්නය සූත්‍ර පිටකයක් අලලා අහපු ප්‍රශ්නයක් මධ්‍යම නිකායේ සඳහන් වන පරිදි ඒ වගේම වෙනත් වෙනත් ඔය ආමිත දායාද නොවි ධම්ම දායාද වෙන්නේ කියලා බුදුරණාහි දෙනහර පාපේ සූත්‍ර අපදේශයන් සම්බන්ධවත් සලකලා ඒ වගේම විකාල භෝජනේ කොහොමද කෙරෙන්නේ කියලා මන්ට කියන විනය කාරණොත් එක්ක ප්‍රාණමහගේ ආව ප්‍රශ්න කාටවත් පැහැදිලි වෙන්නේ නැති. මම හිතන්නේ කාලාන්තරයක් තිස්සේ සූත්‍ර පිටකයේ සම්බන්ධව හසල අවබෝධයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. ඒ නිසා මම හිතන්නේ මේ සංකලනයෙන් යුක්ත වූ මේ ප්‍රශ්නයට හොඳම උත්තරයක් ඒ ස්වාමීන් වහන්සේ ලබා දෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒක සූත්‍ර දේශනා පිළිපේක සඳහන් කරුණක් ඇතුළත් ඉදිරිපත් කරන විනය ගැටලුවකදී විමසන ප්‍රයෝජනේ විශාල භෝජනයේ සම්බන්ධයෙන් අපට විනිශ්චය කරන්න වෙන්නේ විභාග පාළියටයි විකාල භෝජන විකාල භෝජන පිළිපදේ අනුව. එතනදී විකාලය කියලා ගන්නේ අරුණෝදයේ පටන් අරුණෝදයේ පටන් මධ්‍යහානයේ දක්වා කාලය ආහාර ගැනීම සඳහා කාලය. මධ්‍යහානයෙන් පස්සේ මධ්‍යහානය ඉක්තුණයින් පස්සේ ඒක විකාලයයි. එතකොට මෙන්න මේ කාලය අපට සූත්‍ර දේශනාවන්හි පුරේ භක්ත සමය වශයෙන් මේ දකින්න ලැබෙනවා. ඒකට භාගතුන් වහන්සේ මේ පෙරබත් කිස වශයෙන් අදහස් කරලා තියෙන්නේ අරුණෝදේ පතන් මධ්‍යහානයේ දක්වා කාලයේ තුල ආහාර කෘත්‍ය සිද්ධ කිරීම ආදියයි. ඒකට ඒ කාලය තුල ඉහිපමිටක් ආහාර ගත්තත් ඒක පුරේ භක්ත සංඛ්‍යාවටම යනවා. ආසේ එහෙම නැතුව එක වේලක්ම වැළඳුවා කියන එක ගන්න බෑ. මේ පිටකේ දළුවාමත් වෙනවා භාග්‍යවත් මහන්සේ වැඩ ඉන්න කාලේ සමහර අවස්ථාවලදී වික්‍රම මහන්සේලා උදේම يعني අරුණ නැගුණයින් පස්සේ කැඳ අරුල් පත් ආදී වළඳලා ඊට පස්සේ පින්ඩ පාත ගිය ආකාරය දකින්න ලැබෙනවා. උදේ පාස්ව හඳමන වෙලාවෙත් මිනිස්සු දාන සූදානම් කරගෙන විහාරද්දර කටයුතු කරපු ආකාරයක් විනය පිටකේ සඳහන් තිබෙනවා. ඒ මේක නිසා මේ අනුව තියෙන්නේ මේ පුරේපත් වශයෙන් අදහස් කරලා තියෙන්නේ එක වේලක් ආහාර ගැනීම කියන එක නෙවෙයි අරුණෝදේ පටන් මධ්‍යානයේ දක්වා ආහාර ගැනීමයි. ඒකට මධ්‍යානයේ එළඹිලා විනාඩි 4ක් යනකොට මධ්‍යහානය අපගත වෙනවා. ඊට පස්සේ විකාලය. එතනින් පස්සේ ආහාර ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපට අහන ලැබී කියනවා මේ විභංග පාළුවේ තිබවත කතා පිළිබඳ වැඩි අසාධ්‍යයක් නැති යකටන් වික්‍රම වහන්සේලා විලාං විද්‍යාම කියන කතාවක් තමයි මේ විකාල භෝජනයේ සම්බන්ධයෙන් විලානත් අනාපත්‍ය කියලා. නමුත් විකාල භෝජනයේ සම්බන්ධයෙන් හිලානස්ස අනාපත්ති කියන පාඩයක් විභාග පාළුවේ හෝ වෙනත් තැනක දකින්න ලැබෙන්නේ නැහැ. එයන් ඔබ පැහැදිලි වෙන්නේ හිලනාටත් විකාල භෝජනයෙන් ආපත්‍ය සිද්ධ වෙනවාමයි. එතකොට හිලනාටත් විකාල භෝජනයෙන් ආපත්‍ය සිද්ධ වෙනවා නම් දුරගමන යනකොට වෙලාව පරද්දී වීමෙන් ගම් වතුරක් ගලා තිබීමෙන් හෝ වෙනත් ආපදාවකින් මධ්‍යහානයේ තිස්සෙල්ලා ආහාර ගන්න බැරි වුණා කියලා ඊට පස්සේ ආහාර ගන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් අර ධම්මදායද සූත්‍රයේ සඳහන් වන පරිදි බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා ඉවරණයෙන් පස්සේ වැඩම කරපු වික්‍රමහාස නමකට භාගතුන් වහන්සේ වළඳා ඉතුරු වෙච්ච ශේෂයේ තියෙනවා කෙනෙක්නම් වළඳන්න පුළුවන් කියන හිමන්තණය සිද්ධ කරන්ට ඇත්තේ මධ්‍යහානී පුත්‍රයන්ට ඉස්සෙල්ලා. මොකද මොනම හේතුවක් නිසාවත් භාගතුන් වහන්සේ මධ්‍යහානය උසුත් වුණායින් පස්සේ මේ සිල්පදයේ පැනවීමෙන් අනතුරුව මේ වික්‍රවකට විශාල භෝජනය සඳහා අවසර දීලා නැහැ. නමුත් මේ සිල්පදේ පනවන ඉස්සල්ලා කාලයක් තිබුණා. විකාල භෝජන සිල්පදේ පනවන ඉස්සල්ලා කාලයක් තිබුණා. වික්‍රම මහසලා රාත්‍රී කාලේ පිළිසිඟා හිටිලා තිබුණා. සූත්‍ර පිටකයේ කීප උදාහරණ කීපයක් දැක්වෙනවා. රාත්‍රී කාලයේ පින්දපාතයේදී වික්‍රෝන් මේ ආපදාවට ලක් වෙලා තියෙන පාර නැගෙන හිටපු ආරක්ෂිතේ වැටිලා අරුණේ කියන්නේ පතු වෑනගෙන වලවල් වල වැටිලා ඊළඟට රාත්‍රී කාලයේ මෙතෙන් පිට පාද ගිහිල්ලා ගෙවල් වල පිළිකන වල ඉන්නකොට ගෙවල් වල ඉන්න කාන්තාව බය වෙලා කෑ ගහලා මෙන්න විසාතේ කියන කියලා බය වෙච්ච අවස්ථා තියෙනවා. මේ ඔක්කොම සිදුවීම් තියෙන්නේ විපාල භෝජන සිල්පදයේ පනවන්න ඉස්සල වෙච්ච ඒවායි. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මතාවක් හැටියටම පුරේබත් වශයෙන් අරුණෝදේහි සම්අධ්‍යානයේ දක්වා දන් වැළවීම කරපු බවයි තේරෙන්නේ ඒක භාගතුන් වහන්සේලාගේ ධර්මතාවක් හැටියට භාගතුන් වහන්සේලා කිසිසේ විකාල භෝජනයක යෙදෙන්නේ නැහැ. ඉතින් සිල්පදේ පනවන්න ඉස්සෙල්ලා යම් යම් අවස්ථාවලදී හවස් කාලේ විසුමහසලා ආහාර ගත්තා. නමුත් සිල්පදේ පැනවුවාන් පස්සේ කිසිම අවසරයක් නැහැ, නිදහසක් නැහැ. ගිලන් වික්ෂුවකටවත් කාල භෝජනය කරන්නට. ඒක නිසා ගිලානස් අනාපත්‍ය කියලා හදාගෙන තියෙන ප්‍රකාශය ඒක දේශනා පාළියට එකඟ වූ එකක් නෙවෙයි. ඒ වගේම අතපිරිකර සම්බන්ධයෙන් තියෙන විග්‍රහයේදී දැන් මේ බැලිපිහිය ගැන කියවුණාට මේක අංගුත්තර අටකතාවෙහි බැලිපිහිය ගැන කිසිම සඳහනක් නැහැ. අටපිරිකරට අයිති සොහසිවරු පාත්‍රය ඒ වගේම වාසි වාසි කියලා කියන කුඩා පිහියක්. දැහැටි ආදී සුද්ධ කරගන්න කුඩා පිහියක් තමයි අනුදනවාදාලා. ඊළඟට පෙරහනයි ඉදිකටනෝ. වගේම පාය බාන්දනේ. ගුණපටිය. මෙන්න මේ ටික තමයි අෂ්ට පරිස්කාරවලට අයිති වෙන්නේ. ඒක කොහොම හරි පසු කාලයේදී මේ වාසී නැත්තම් කුඩා සිහිය වෙනවට තමයි බැලිගිනි ආදේශ වෙලා ඊට පස්සේ දැන් බැලිගිනි වෙනවට වික්‍රේත රාගය නැත්නම් මට පිළිකරලා තියෙනවා කියන එක අහන්න බකින් ලැබෙනවා. ඉතින් පුරා පහුගිය කාලේ කියන්නේ 19 වෙනි සතවර්ෂයේදී අටපිරිකරේ පිළියොත්තේ බැලිපිහියද නැත්නම් මේ වාසී කියන කුඩා පිළියද කියලා වාසිවාදයේ කියලා වාද පව ඇති වෙලා තියෙනවා. ඉතින් අංගුත්තර අට කතාව බලවහම පේනවා වාසී කියන එක තමයි අංගුත්තර අට කතාවේ තියෙන්නේ. මොකද ඒකට එක හේතුවක් හැටියට අපට දකින්න පේනවා ඒක කාරණයක් මොකද මේ අතපිරිකකට දැලිපිහිය ඇතුළත් කළොත් පරිදිෙන් විස්තර කර්මනායමියෙක්ව හිටපු භික්ෂුවට කරබඩු පරිහරණය කිරීමෙහි ආපත්‍යක් තියෙන නිසා සමහරවිට බැලගිනි අනිවාර්යයන්ගේවත් හැදෙන්න සලකුවාදෝ කියලා මම හිතනවා ඒක ගැන අපේ පූජනීය ආචාර්යයන් වහන්සේගෙන් පැහැදිලි කිරීමක් ලැබේ කියලා ඉතින් අන්න අතපිරිකර සම්බන්ධයෙන් අත වශයෙන් මේ බැලගිරිය කියන එක නෙමෙයි අතකතාවල නම් සඳහන් වෙන්නේ වාසි ඒ කියන්නේ කුඩා පිහියක් දැහැටි ආදී සුද්ධ කරගන්න ප්‍රමාණවත් කරන පිහියක් කියන එකයි. ඒ වගේම අතපිරිකර, නවපිරිකර, දසපිරිකර, 11 පිරිකර, 12 පිරිකර දක්වා පිරිකර සඳහන් වෙනවා අංගුත්තර අට කතාවේ. ඉතින් අද බොහෝ දෙනෙක් අට පිරිකර ගැන තමයි ධර්මය අහලා තියෙන්නේ. නමුත් මේක නව පිරිකර වශයෙන් 10, 11, 12 පිරිකර වශයෙන් වික්ෂුන් වහන්සේට කැපසරු පිරිකර පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම පවත්වාගෙන යන්න, ජීවිතේ පවත්වාගෙන යන්න 12 පිරිකර දක්වා වික්ෂුවට පරිහරණය කළ හැකි ආකාරයක් තමයි විස්තර වෙන්නේ ඒ නිසා ප්‍රේගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෙතුණු ප්‍රශ්නයට ඒ පිළිතුරු සමානවත් වෙනවායි කියලායි මගේ අදහස. මොකද අර දෙලිපිලි සම්බන්ධයෙන් අපේ උදෙනිය විනයාචාර්ය මහත්මයාගෙන් අවසරයක් ලැබෙනවා ඇති. හොඳයි මේ පිළිතුරම තමයි ප්‍රමාණවත් පිළිතුර ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයට එතකොට යමකට අදහසක් එන්න පුළුවන් එහෙමනම් ස්වාමීන් වහන්සේලා කෙස්වල් පාගත්ත කොහොමද කියලා. එතන බුදුරජාණන් වහන්සේ බුද්ධක වත්තු කන්දකේ මට මතක හැටියට නම් දේශනා කරනවා අනුජානාම් විච්ඡේ සබ්බම් පුරබන්තං කියලා. මහණෙනි සියලුම පරබහන්න එහෙම නැත්නම් මෙහිච්චට උදාකට ගන්න උපකරණ අනුගමන වදාරමින් කියන මේ කතන්දරය බුදුරජාණන් වහන්සේ අනුගමන වදාරලා තියෙනවා එතන. ඒ නිසා විනය සම්බන්ධව පුරබහන්න නැත්නම් කරබහන්න කට්ලරි කියලා කියන්නේ ඒවා දැරි හැටි ඒවා දැලි දිහේ පමණක් නෙවෙයි වෙනත් වෙනත් ඕනෑම උපකරණයක් බැලිය හැකියි. ස්වාමීන් වහන්සේගේ තව ප්‍රශ්නයක් තිබ්බා හේතුමත්තු ඕහාරෙත්ව ආදී තැන්වල මේ ඕහාරෙත්ව කියන පදේ මොකක්ද තේරුම කියන එක ඕහරණය කියලා කියන්නේ කෙස්තවුල් ඉවත් කිරීම කියන එකයි. එතකොට මේ කප්පාපේ තබ්බා කප්පේය ඔය විදිහට කප්පාපේය කප්පාපේ තබ්බා තෘෂ්ණාව ඇතිවීම කියලා කියන්නේ කොට කරනවා කොට කරනවා කියලා කියන්නේ දැන් කොණ්ඩේ කපනවා කියලා කියන්නේ ඉස්කෝලේ යන ළමයි බාබර් සාපෝට කියලා කොණ්ඩේ කපා ගන්නවා. <clears throat> එතකොට ඒක කප්පා පේටි. කප්පවා ගන්නවා. වික්ෂුන් වහන්සේලා කවදාවත් කොණ්ඩේ කපන්නේ නැහැ, රවුල් කපන්නේ නැහැ. ඒකයි අපත. ඒක දක්වනවා නර්භික්කවේ මක්සු කප්පා අපේ සබ්බෝයෝ කප්පා අපේ යාපද දුක්කටස්ස. ඒ කියන්නේ රැවුල කපන්න එපා කියලා. රැවුල කපනවා කියලා කියන්නේ ට්‍රිම් කරනවා කියලා සාමාන්‍යයෙන් අද කාලේ කියන ට්‍රිම් කරනවා කියලා. රැවුලට කර හැකි එකම දේ තමයි ඕහරණය. ඕහරණය කියලා කියන්නේ රැවුල ගස් නොපෙනෙන මට්ටමටම හැම මට්ටමටම ඉවත් කරලා දැමීම. එතකොට ඊළඟ ප්‍රශ්නේ එන්නේ කෙස් පිටියේදී රැවුල් බෑම කළ හැකිද නැත්නම් රවුල තිබීදී කෙස් බෑම කළ හැකිද කියන එකයි දෙවෙනි කතන්දරයේ සිද්ධ වෙන්නේ නැහැ ප්‍රායෝගිකව ඒකෙත් ඇති වරසක් නැහැ කෙස් තිබීදී රවුල් බෑවයි කියලා ඒක ඇති ගැටලුවක් නැහැ නමුත් සමහර සම්ප්‍රදායක ඒක වැරදිය දෙකම එකවර එක විදිහේ බාණ්ඩ ඕනේ කියන කතාවක් ගැන හදපානවා ඒක මම හිතන්නේ විමත විනය විනිශ්චය උත්තර විනිශ්චය කියන ග්‍රන්ථවල කප්පාපේය යෝම යෝමස්සුම් තපේයවා දාටිකම් සංහරාප ගාථා 4000කින් 4182ක් මට මතක හැටියට ඒ විනයනිෂ්ඨ නම් වූ ඉතාම වටිනා පෞරාණික ග්‍රන්ථයක එක් ගාථාවක් ඔහු සඳහනක් තියෙනවා. මෙන්න මේකේ සප්පාපේය යෝමස්සුන් සපාපේය වා ධාතිකම් කියන මේ පාඨය වරදවා නිරුම් වෙලින් කියපුවක් කියලා ඔක තේන්නේ. එතන කප්පාපේය කියන පදේ දැක්වේ අන්නර මං කියපු ක්‍රීම් කරනවා කියන කැපීම සම්බන්ධව, ඕහරණය සම්බන්ධව නෙවෙයි. එතනත් අදහස් කරේ උඩරැවුල පිටියේදී යටිරැවුල කැපීම. පොයින්ට් එක තියනවා කියන එක පොයින්ට් එක තියලා රැවුල කැපීම අකපය එතන දුෂ්කරයක් වෙනවා කියන එක තමයි එතන සම්බන්ධයේ ඒ ගාථාවෙන් දක්වන්නේ. මේකව වරදවා තේරුම් ගත්ත ඇතම් සම්ප්‍රදායක් තමයි මම හිතන්නේ මේ කෙස්වල එකබර බාහන්න ඕනේ කියන කතන්දරය ඉදිරිපත් කරන්නේ. ඒ නිසා එහෙම කතන්දරයක් නැහැ. ඉතින් කෙස් පිළියේදී රවුල් බාහන්නත් පුළුවන්, රවුල් පිළියේදී කෙස් බාහන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරියට ඒකම ප්‍රශ්නේ තියෙන්නේ අර දුමාතිකම් වා ද්වංගලං වා කියන න්‍යාය අපේ මේ පදමනේ පිටාසිතින් තෝරන අවම වශයෙන් මාස දෙකකට සැරයක්වත් සම්පූර්ණයෙන් තෙස්තවල් බාන්න ඕන. එහෙම නැත්නම් මාස දෙකකට කලින් අඟල් දෙකට වඩා වැඩෙනවා නම් මේ තෙස්තවල් ඉවත් කරන්න ඕන. අනිකයි කරන්නේ. අපරාධයන්ගේ විශේෂයෙන් ඊළඟට ගොඩක් කටේ කාරණා කතා කරන්න තියෙන නිසා අපිට මතක් වුණා ඊයේ කතා කරන දේ තුන කාර්මෝක්ෂයේ භෝජන වර්ගයට සම්බන්ධ ගොඩක් ශික්ෂාපදවලට සමහර විනිශ්චයන් එන්නට ඒ දහසජාත් සම්බන්ධයේ දක්වලා තියෙන ගොඩක් තොරතුරු වැදගත් වෙනවා. මම මූලික අවධානය දෙනවා සංඝහස සංවිධාරකය වගේ දෙයක් නිශ්චය කිරීමේදී අර කප්පේකාරක කුටි පිළිබඳව ඔවුන් සත්‍යකාර උපදි පිළිබඳව උත්තරතුරු ටික අවශ්‍ය වෙනවා ඒ නිසා ඒ ඒ පිළිබඳව පොඩි අවධානයක් දෙන ගමන් ආහාර මිශ්‍රණයේ යාවකාලික සත්හාකාලික ආදී මිශ්‍රණයන් පිළිබඳවත් අවබෝධය වැඩගත් වෙනවා අපේ ස්වාමීන් වහන්සේ ඒ කාරණා ටික පිළිවෙල කරලා යම් අවබෝධයක් ලැබෙන විදිහේ කරුණු ටිකක් මතක් කරගන්න හොඳයි කියලා. දැන් උපසම්පන්න භික්ෂුවකට තියෙන එක වාරණයක් තමයි ආහාර ගබඩා කරගන්න එපා කියන එක. ආහාර ගබඩා කර ගැනීම තුළ උපසම්පන්න භික්ෂුවකට ඒ ආහාර පරිහරණයේදී අන්තෝ වුත්ත කියන ආපත්‍ය සිද්ධ වෙනවා. අන්තෝ වුත්ත දුකලාව. අන්තෝ වුත්ත කියලා කියන්නේ නොසුදුසු තැනක නොසුදුසු තැනක් නැමැති අභ්‍යන්තරයේ වාසය කරවා ගැනීම කියන එකයි. ඒතර මෙතන මේකකින් ගොඩාක් තැන්වලට සම්බන්ධ එක පදයක් අ අන්තෝවුත්ත කියලා කියන්නේ භික්ෂුවකට වාසයට සුදුසු කුටියක ආහාර පාන පැයක් ඉක්මනටම ලබා ගැනීම තුලයි මේ අම්පෝක දුක්ඛිතේ සිද්ධ වෙන්නේ. මේවා සම්බන්ධව තනතන විනය පාළිය පුරාවට යන්නම තොරතුරු තියෙනවා මිසක පෙළ ගැසෙන විස්තරයක් නැති නිසා මේ සම්බන්ධව පුදුම ප්‍රශ්න රාශියක් තියෙනවා. දැන් අපි කොහොමද එක් දිනක් ඉක්මවා ගත්තොත් ආහාර 12න් පස්සේ තියාගත්තොත් මේක නිසඟ වෙනවනේ. ඒක සම්නිධිකාර භාවයට පත් වෙනවා. එතකොට සම්නිධිකාරකයක් තිබියදී අන්තෝමුත්‍යක් දේශනා කරේ ඇයි කියන ප්‍රශ්නේ බොහෝ විශ්වන්ත කියනවා. මොකද රාත්‍රියක් ආහාර කොහොමදක් ලබා ගත්තොත් කැපකෙලියක් නෙවෙයි අපි එළිය වුණත් ආහාර ලබා ගත්තොත් අපේ වාරයේ ඒ ආහාරය සම්නිධිකාරකයක් බවට නිසඟි වස්තුවක් බවට පත් වෙන අනිත් කොහොමදක් පරිහරණය කරනවා. එහෙමනම් ඉතින් අන්තෝබුද්ධියක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඇතුළත බා ගැනීමෙන් දුෂ්පත්‍යක් වෙනවා කියන එක. කොහොමද ආහාර ඇතුළත බා ගැනීම? ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මේ අන්තෝබුද්ධියේ නිදීම සඳහා කැප පිළි හතර. උස්සාවනන්තික, සම්මුතික, ගෝනිසාධික මොකක් ගන්නත් එකක්. ගහපතික කියලා. උස්සාවනන්තික, සම්මුතික, ගෝනිසාධික, ගහපතික කියලා කැප පිළි හතරක් දේශනා කරනවා. මේවායේ රාත්‍රියක් හෝ දෙකක් හෝ ආහාර ලබාගෙන පරිහරණය කිරීමෙන් අන්තෝගතාපත්ති නිදිහැකි හැකි කියලා. එතකොට මෙතනදී දෙන්න තියෙන සරලම පිළිතුර තමයි අර ප්‍රශ්නයට මොකක්ද ප්‍රශ්නය අන්තෝගතේ නම් නෙදේ ඉතින් සම්නිධිකාරක වෙන්නේ නැද්ද කියන්නේ. ආහාර සම්නිධිකාරකයේ වෙන්නේ සියදින් ආහාර පිළිගැනීමෙන්. නැත්තම් සියදින් පිළිගත් ආහාරයක් අත්හැරන අනිත් දවසට දෙන්නේ සබා ගැනීමෙන් තමයි ආහාර සම්නිකාරක විය හැක්කේ. සියදින් පිළිගන්නේ නැතුව සිතින් ආහාර ඉවසන්න පුළුවන්. මිලමුදල් සිතින්වත් ඉවසන්න බෑ ආහාර සිතින් ඉවසන්න පුළුවන්. යම් කිසි පාසක කෙනෙක් මේ වෙලාවට කේක් ගෙඩියක් දෙන්න මට පූජා කරුවා නම් ඔතෙන් කියන්නේ කියලා මට කිව හැකියි. මේක හිතෝදේ සාමනීරයෙක් ලවා මට ඉල්ලා ගන්න පුළුවන් වෙන එක කැලලක් මට දෙන්න කියලා. වලදන්නත් පුළුවන් කිසිම ආපත්‍යක් ඇත්තේ නැහැ. සතිපින මම ඒක අතින් පිළිගත්තොත් අතට ගත්තොත් අන්න ඒ අතට ගැනීමත් එක්කම 12න් පසු මේක සම්නිධිකාරක වෙනවා. ඊට පස්සේ ඒක කිසිම ක්‍රමයකට හෙටවලගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒතර අර අපට ගන්නෙ නැතුව හිතින් ඉවසීම වශයෙන් යම් යම් ආහාර ගබඩා කර ගැනීමේදී පරිස්සම් වන්න ඕන අන්තෝවෘත tattweට හසුනවන ආකාරයට ආහාර ගබඩා කර ගැනීම. ඉතින් අන්න ඒබඳු ආහාර පාන, කැපකරුක් ලෙස ලබන ආහාර පාන රාත්‍රියක් හෝ දෙකක් ඉක්මවීම සඳහා බුදුරන් වහන්සේ ක්‍රම හතරක් දේශනා කරනවා. ඒ ක්‍රම තමයි ඕනිපාදික කියන කැපකිලි ක්‍රමය අපි ඉස්සෙල්ලම කතා කරන්න ඕන. ඕනිපාදික කියලා කියන්නේ දවයන් ඇතුළු වීම වලක් අපේ යක්ෂ ආරාමයේ තියෙනවා. ආප්ත ප්‍රමාණත්තම් වැටක් තාත්තත් ගවයන්ට ඇතුල් වෙන්න බැරි විදිහට. ගවයන්ට ඇතුල් වෙන්න බැරි විදිහට ඒ වැටෙන් හෝ පවුරෙන් ඥාරාම ප්‍රදේශය ආරක්ෂා කරලා තියෙනවා. අන්න ඒ වගේ ආරාම ප්‍රදේශයක ආහාර තියාගන්නවා නම් ඒ ආහාර ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කැපකිරීමක් අවශ්‍යයි. ඒ සඳහා සම්මත කරගන්න ඕනේ යම් කිසි ශාලාවක් හෝ කුටියක් හෝ ලෙනක් හෝ විසුණු වහන්සේලා යම් කිසි කර්මාවලියකින් සම්මත කරගන්න ඕනේ. මේක තමයි සම්මතික කියලා කියන්නේ. උස්සාවනන්තික කියලා කියන්නේ එකක් සම්මතික ක්‍රමයක්මයි අභිනව වශයෙන්ම කැපකිරීමක් සඳහාම කැපකිරීමක් මුලින්දලම සකස් කරගන්න. ඒ සඳහා ගල් කණු හෝ මුල් ගල් හෝ දිනකොට මේ මුල්ගල් පැතීමත් ගල් කණු පැතීමත් කියන දෙකෙන් එකක් වික්ෂුන් වහන්සේලාගේ කප්පියකොටෙන් කරෝම කියන වාක්‍යයක් ඒ ගල් කණු පැදීම තිලා ප්‍රතිස්ථාපනයක් කියන දෙකම එක විදිහට සිද්ධ වෙනවා. ඒ නිසා අටකතාව සඳහන් කරනවා වික්ෂුන් වහන්සේලා කිය 100ක් 200ක් හරි කමක් නැහැ වට වෙලා ඔවුනෝන් වෙන වෙනම වෙන වෙනම කප්පියකුටින් කරවම කප්පියකුටින් කරවම කියමින් අර ගල්කණු එහෙම නැත්නම් මුල්ගල් ප්‍රතිස්ථාපනය කරන්න ඒක අනිවාර්යයෙන්ම එක්කෙනෙක්ගේ වචනයක් කියලා ප්‍රතිස්ථාපනයක් කියන දෙකම එක විදිහට සිද්ධ වෙන්නේ ඒකින් මේ උසාවනන්තික කියන තපකුටු ක්‍රමයේ සම්මත වෙනවා කියලා. ඒවා ඉතින් මේ සම්මත කරගන්න විදි විධානයි දේශනා කරලා තියෙනවා. ඊළඟට හතරවෙනි ක්‍රමය තමයි ගිහියන්ටම අයිති ගොඩනැගිලි කියන ආරාම ප්‍රදේශය වුණත් දැන් පින්නපාත ශාලාව ගත්තොත් ඒක ගිහියෝ ඉන්න ප්‍රදේශයක් ගිහියන්ගේ ප්‍රදේශයක්. එහෙම නැත්නම් ගමේ රටේ ගිහියන්ගේ ගෙවල් ගත්තොත් ඒක ගිහියන්ගේ ප්‍රදේශය. ඉතින් ඒ ගිහියන්ගේ ප්‍රදේශ ආරාමයේ ඇතුළත තිබ්බත් ඒවත් ගහපතික කියන කැපකින් තත්ත්වයට යනවා. ඒකට ගහපතික සම්මුතික උස්සාවනාන්තික කියන තුන් ආකාරයට පරික්ෂේප කරන ලද ආරාමයක කැපකිලියක් කැපකිලියක් තිබීම වටිනවා. යම් හේකින් ඒ ආරාමය අර පරිච්ඡේදයේ ගලවලා දැම්මොත් හරකුන්ට ඕන වෙලාවකට ඇතුල් වෙන්න හැකියන ආකාරයෙන් පැටසුනොත් එතෙන් පටන් මුළු ආරාමයේම මුළු ආරාමයේම මුළු පන්සලම කැපිලියක් බවට පත් වෙනවා ඒක තමයි බෝධිසාධික කැපිලිය කියලා කියන්නේ. ඉතින් මේ කියන හතර ක්‍රමයෙන්ම කැපිලියක් නැත්නම් මොකක්ද කරන්නේ කියන එක අරවික තිස්ස මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා ගිහි අනුපසම්පන්න අනුපසම්පන්නාස දක්වා සප්ප සංකතම් පරිභෝගිකත්වම් කියලා. අනුපසම්පන්නයකට දීලා ඔකේ සංකේතය තියාගෙන පරිභෝග කිරීම වරදක් නැහැ කියලා. අනුපසම්පන්නයේ බාරය කියන දැන ගැනීම හරියට පස් වෙන කැපකිරීම හැටියට සැලකිය යුතුයි කියලා ආචාර්ය වාදයක් සතහන් සඳහන් වෙනවා අත්කතාව කියලා. මම දැන් මේ කැපකිරීම සම්බන්ධව ප්‍රමාණවත් උත්තර ලැබුණා කියලා. ඒ සම්බන්ධව තව ගැටලු තියෙනවා අපේ සම්මාස්තර අහන්න පුළුවන් එකම ප්‍රශ්නයක් නිසා. ඔව් ප්‍රශ්නයට උපරිපත් වෙලා තියෙනවා මේ සංදීයේම මධ්‍යහයෙන් පස්සෙ සිදු වෙනවාද නැතිනම් පසුදා අරින අරුණ නගින කොට සිදු වෙනවාද? දැන් ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරන විට මම අපහැදිලි බවක් කරනවා. මේ පැහැදිලි කරන්නේ කියලා. ඒක හොඳයි දැන් 12න් පස්වර්ද සම්නිධි වෙන්නේ ඊළඟ දවසට කියන එක. සම්නිධි කියන කතන්දරය අපිට අදාළ වෙන්නේ මේක බැලඳීමෙන් ආපත්‍ති කර තත්ත්වයක් ගන්න වෙනවා කියන එකනේ. එතකොට ඉතින් බුදුන් වහන්සේලා අවස්ථාවේ වළඳන්නේ නැති නිසා සම්නිධි තත්ත්වේ ප්‍රායෝගික තත්ත්ව උදා වෙන්නේ පසුදා අරුම. හැබැයි සම්නිධිකාරක භාවය ගණනය වෙන්නේ මධ්‍යහරින් පසුවයි කියන එකයි සලකන්නේ. තව ගැටලු තියෙනවා නම් අහන්න දෙන්න. කාලික ભેදයේදී සම්නිධිකාරකයේ සම්පූර්ණ කරන්නේ යාම කාලික ඒ වගේම යාව කාලික දෙක විතරයි පසු ආවදී මම හිතන්නේ ඒ වරන්දී ඒ ඒ වගේම තව සතහකාරිකයයි යාව ජීවිකයයි සමහර සාමිනහන්සේලා දන්න දේ තමයි ඒක කියාගන්න පුළුවන් අපි සම්පතව අන්තෝත්යත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. නමුත් වර්ධින දේ තමයි සමහරට පසුදා වෙන දවසක මිශ්‍රණයක් වශයෙන් ඒක පාවිච්චි කරන තැනකදී සමහර ගැටලුවක් වෙනවා කියන දේ දන්නේ නැහැ ඒ නිසා ඒ කාරණාවත් මතක් කරනවා. තමයි හොඳයි. ඔව් ඒක බොහොම සියුම් තැන. ලොකු නායක ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් මේ අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා යම්කිසි ස්ථානයකදී දැස්සලා සුල්වත්ම ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් මම හිතන්නේ අවුරුදු 75 ක සනක ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් දෙදෙනම පඬිතයි දෙදෙනම විනයදරයි දෙදෙනම ලක්ෂණ ශික්ෂාකාමී ඉතින් එක ස්වාමීන් වහන්සේ නමක් තවත දෙන්නම එකම කුටියක පින්කමකට ඇවිල්ලා ඉඳලා තියෙන්නේ එක ස්වාමීන් වහන්සේ නමක් හවස ගිලම්පතට ගෙනාපු සීනි බෝතලේ කුඹුගිලා තියෙන එක ගිලම්පතට ගත්ත එකනේ ඊට පස්සේ උදේ පාන්දර නරමෝත්ගමන වෙලාවේ පැද පූජාව ගෙනාවම ඉතින් අර නායක ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් දවසකින් හෝ බාල ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේට කැටපිළිගන්නන්ට අර රාත්‍රී කාලේ සීන ගෝතලෙන් සීන දාන්න දැම්මොත් හාහන ආහනකම ඔබ පිළිගත්තේ නැහැ නේද? නෑ නෑ මේ පිළිගත්තා ඊට පස්සේ කවුරුත් අල්ලුවේ නැහැ නේද කියලා කියනවා. ඊට පස්සේ අර දෙවෙනි ස්වාමීන් වහන්සේ පුදුසිතේ තියෙන ගාථාවක් ගැන හර පාමින් කියලා තියෙනවා මෙතන සම්මිතියක් වෙනවා පාතිත්‍යයෙන් නවතිනවා කියනවා කියලා. ඉතින් ඊට පස්සේ දෙවෙනි ස්වාමීන් වහන්සේ ඒකත් කාරණේ මතක් කළා බොහෝ ප්‍රශංසාවෙන් යම්කිසි ලිපියක මේ ප්‍රකාශයේ පුස්තකයක යම්කිසි ලිපියක මේ ප්‍රකාශය සාකච්ඡා කරලා තිබුණා. එනිසා දැන් සත්හ කාලික දේ වුණත් සීනි වගේ දේවල් අපි සත් දිනක් පුළුවන් නේ කියලා සීනි පිළි අරගෙන විලම්පස සඳහා අපි පොඩි තියාගන්නවා. මොකද ඒක අපි සත්හ කාලික වශයෙන් තමයි පිළිගන්නේ. විලම්පස සඳහා සත් දිනක් පරිහරණය කිරීමට. ඒක සතිපත්තියේ පරිදිතුන් අනුදානාමී ආදෝෂෙන් බුදුරණන් දේශනා කළා දෙන්නේ. එතකොට ඒක සත්හ කාලික වශයෙන් තියාගන්න වෙලාවක උදේ වරුවේදී කැඳකිරියාදියක් ලැබිලා ඒ කැටකිරි ආදීතර කලින් තියාගත්ත සත්හකාලිකේ දාන කොටම වෙන දෙයක් තමයි ඒ සත්හකාලික භාවයේ නිදිලා මේක ආංශගතක වෙනවා. ආංශගතක වෙනකොටම මේක කලින් පිළිගත් එකක් නිසා මේ මුළු ආංශයම සංවිධියක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ කිරිකෝප්පේ අත්‍යෝහාරය අත්‍යෝහාරය පාටිච්චය තරංගලාවක්. ඒ කියන්නේ ගලනාලෙන් ඇතුළට පිවිසෙන උගුරක් උගුරක් පාසාම පාටිච්චාපත්‍ය එක ගාන සිද්ධ වෙනවා. උගුරු 10ක් දීවොත් ත්‍රිකෝපය නිම කරන්ට පාටිච්චේ 10කින් තමයි ත්‍රිකෝපය දීලා හමාර කරන්නේ. මෙන්න මෙහිම කාලික ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කාලික ප්‍රවේදී සම්බන්ධතාවක් අපේ බොහෝ කරුණු තියෙනවා. ඉතින් වෙන වෙනම ප්‍රශ්න හැවොත් මට ඒක විග්‍රහ කරලා දෙන්න පුළුවන්. අවසරයි සංඝහන්ත තවත් ප්‍රශ්නයක් නගලා තිබෙනවා පැමිණි සහ තේකොළ පිළිබඳ කාල විභාගයේ පහදා දෙන තේක්වාය කියලා ආරාධනා කර තිබෙනවා පාට අබලේ සබදාකන් වහන්සේට මතකයේ තියෙනවා මට කාරණයක් මතක් කරලා දුන්නා සම්නිකාරකාන්තයේ අධිපටිග්‍රහීතං අපරාධය කියලා පාඩයක් පාටික්‍ය පාළුවේ පදභාජනය කළ දකින් ලැබෙනවා. සම්නිකාරකය කියලා කියන්නේ අද පිළිගත්තා වූ ආමිෂය තවද අපරාධය කියලා කියන්නේ රාත්‍රියක් ඉක්ම යාමට පාත්‍ර වුණා කියන මට්ටමයි. එනිසා ඉතින් අර මේ අද පිළිගත් ආහාරය සත්‍ය වශයෙන් සම්නිකාරක තත්ත්වේලා අපිට දැනෙන්න කරන්න පුළුවන් වෙන්නේ ඊළඟ දවසේ අරුණ ප්‍රාප්තියත් සමගයි තියෙන නිස්සාවට අපිට මෙතන යන්න සිදු වෙනවා. ඊළඟට මේ අංගක මහපෝ ඊළඟ ප්‍රශ්න මොකක්ද පැමිණි සහ දේකොළ පිළිබඳ කාල විභාගයේ පහදා දෙන කීපයක් ආරම්භ කළා. ඔතන පැමිණි කියන එක පැහැදිලිවම නාලිකේර සංඛ්‍යාවට අරන් නිසා මේක යාවකාලිකයි කියන එක තමයි ඉතින් අපේ දැඩින් අපේ දකින්නට ලැබෙන්නේ පැමිණි වල බෙහෙත් සංඛ්‍යාවක් හෝ තවත් කාලයකට ගැනීම හැකි බවක් කිසිම තැනකින් දකින්න පුළුවන් දොරටුවක්වත් පේන්නේ නැහැ. නාලිකේර තැනක එකම තැනක තියෙනවා නාලිකේරම් තන මින්ජන් අපරේක්වා බුද්ධිතුන් වට්ටති කියලා. ඒ කියන්නේ පොල් කටුවේ කැඳ කිරියාදියක් පරිහරණය කිරීමේ ප්‍රශ්නයක් නැහැ කියන එක මෙතක මේ වතුර පොළවේ කියපු කතන්දරේ නෙවෙයි එකම අටකතා පාඩයක් තියෙනවා මේක සලකන ඇතම් සම්ප්‍රදායක හාමුදුරුවෝ පැමිණි හවකට කැපයි කියලා පැමිණි වළඳන පිළිකක් තියෙනවා හැබැයි මේක බොහොම භයානක ප්‍රශ්නයක් මේ කතන්දරයෙන් මම ප්‍රකාශ කරන්න ගිහිල්ලා ප්‍රචාරයකට ගියා මමත් මේ පැමිණි හවකට වළඳනවා කියලා ඒක කතාවක් නෙවෙයි මේ පැහැදිලිවම කියන්නේ ඒක සම්ප්‍රදායවල සත්‍යය. ඒ නිසා අපේ විනය දැනුම හැටියට තේරෙන්න තියෙන කාරණා මොනවත් පැඳිලි නම් තවත් කාලයක කොහොමදවත් කරන්න නැහැ. පැඳිලි අකපා. ඒක පැඳිලි උදේ අරුණේ ඉඳලා මධ්‍යහ්නය දක්වා පමණයි පරිහරණය කිරීමට හැකි වෙන්නේ. ඒකල සම්බන්ධව තියෙනවා විවිධ මත මතාන්තර විනය දරි අතර වර්තමාන කාලයේදී ඇතමෙක් ඉතින් තේකොළ වල ප්‍රෝටීන ශක්තියක් තියෙනවා. ඒ නිසා මේක සවස් අටපයි කියන මට ඒක පිළිබඳව තිබෙනවා. විශේෂයෙන්ම රාමඤ්ඤ නිකායේ මහා කතිකාවතේ කියනවා තේ කෝපි සවස් කාලයට ගන්න එපායි කියලා. ඉතින් ඒ නිසාමත් මේ විකාල භෝජනයට අහු වෙනවා කියන සමහර මතයක සමහර විනය කරපු ආරණාවල අපටත් පිළිබඳව තිබෙනවා. නමුත් ඉතින් එතනදී දක්වන්නට තියෙන්නේ තේසු තේසු ජනපදේසු යම් ප්‍රකටි ආහාර වශයෙන් පඤ්ඤායති තන් එකක් කියන එක. ඒ කියන්නේ යම්ජානාම් වික්කවේ සබ්බම් ඵල රසං කියපු තැන ඒ ඵලාඵල දළු ආදී පරිහරණය කිරීමේදී ඒවා යම් ප්‍රදේශයක යම් ජනපදයක ආහාර ප්‍රකෘති ආහාර වශයෙන් ගන්න නැත්නම් ඒක ගන්න නැති ජනපදයේ තුලදී කත. ප්‍රශ්නේ තියෙන්නේ මේ තේදලු තේදලු වවන ප්‍රදේශවල විශේෂයෙන්ම ගාල් ප්‍රදේශවල වෑංජනයක් වශයෙන් පරිහරණය කරනවා. තමන් දන්නේ නැහැ ගාල ප්‍රදේශ වල ඉන්න හාමුදුරුවෝ ඉන්නම දන්නවා කි. ඒ දළු වෑන් පිටක් වශයෙන් දැන් අපේ සාමාන්‍ය අඟුලකට ගන්නවා තල්කොළ ඒ වගේ ඒ දළු වෑන් පිටක් හරියට පරිහරණය කරනවා කියලා. ඒක මම නම් එහෙම එකක් දැකලා නැහැ. රාමණේකායේ ආරම්භයක් ගාල්ල ප්‍රදේශය නිසා බාගදා ඒ ඒ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා කලපාවෙන් දැකේ ඒ නිසා අපතයි කියලා මේක නම් විනයානුකූලයි තේසු තේසු ජනපදේශ යම් ප්‍රතිපි ආහාර වශයෙන් පඤ්ඤායිත කියන පාඩේක ගැලපෙනවා. නමුත් අපේ මේ පළාත්වල මේ වෑන් කෙනවට ගන්න තියක් ඒ වගේ තියක් බොණ්ඩක් ගන්න තියක් 10කට වැඩි යනවා. ඒ නිසා ඉතින් මේ ප්‍රදේශවල වෑන් වෙනවටෙන් ගන්නෙ නැහැ. ඒ නිසා මේ ප්‍රදේශවල මේ ප්‍රകൃති ආහාරයක් නොවන නිසා මේ මේ ප්‍රදේශවල කැපයි. ඒක මම දකින්නේ යාව ජීවිත බේසත්ව සංඛ්‍යා බෙහෙතක් හැටියට යාව ජීවිත බෙහෙතක් හැටියට පරිහරණය කළ හැකි කියන කතන්දර තමයි මම දකින්නේ. නමුත් ඇතැම් විනයදර ස්වාමීන් වහන්සේලා මමත් බොහොම ගරු කරන සම්භාවනය කරන ස්වාමීන් වහන්සේලාගේ මතයක් තියෙනවා තේවල ප්‍රෝටීන් තියෙනවා ඒ නිසා මේක අකපයි කියලා. ප්‍රෝටීන් තියනවද නැද්ද කියන එක තවස් කාලයේ පරිහරණය කරන දේ විනිශ්චය කිරීම තීරණය කිරීමට ප්‍රමාණ කාරණයක් ඇතුළත විනය පාළිය ගොඩක් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රෝටීන් තියනවද නැද්ද කියන එක මේක මෙතන අකාරණයක් අනවශ්‍ය කාරණයක්. අවසරයි ස්වාමීන් වහන්ස ආහාර පිළිගැනීම පිළිබඳව ඒ පිළිගැනීමේ අත්පත ආදී ආදී කරුණු පිළිබඳව විස්තරයක් කරන ලෙස සාකච්ඡා ඉදයි. අත්පත සම්බන්ධව කතා කරනකොට මම හිතන්නේ පොලිමේ ගලවල ඥානදස්සර ස්වාමීන් වහන්සේත් අපේ නාවල ධර්මානන්ද ස්වාමීන් වහන්සේත් කියන දෙන්නම අත්පත සම්බන්ධව පරිේශන මට්ටමින්ම පහුගිය කාලේ හදාරපු බුද්ධ මහත්ලා දෙනමක් හැටියට මම දකින්නේ ඉතින් දෙනමගින් වැඩ සිටි අපේ නාවල ධර්මානන්ද ආශ්‍රමතුන් වහන්සේ නිසා උන්වහන්සේට මම මේ අවස්ථාව ලබා දෙනවා මේ අත්පත සම්බන්ධව පැහැදිලි විස්තරයක් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ අත්පත සම්බන්ධයෙන් ඉමෙහි එන විග්‍රහය වික්ෂුවගේ පෙරියන් සමාරක් දුර ඇතුළට අත්පතයි. එතකොට එතන එහා අත්පසින් බහැරයි. ඉතින් මේ අත්පස පළ කරනකොට විශේෂයෙන් අපි මෙතනදී ගමු යම්කි ආහාරයක් හෝ පානය කරන දෙයක් හෝ මෙහෙකක් හෝ පිළිගැනීමේදී අත්පස කොහොමද සලකන්න ඕන. දැන් මේ වගේ ආසනයක වාඩි වෙලා ඉන්නවා නම් ආසනයේ වාඩි වෙලා ඉන්නේ ආසනයේ පිටේ පිටේ කෙළවර තියෙනවනේ පිටේ කෙළවර හිත දෙරියන් සමාර තමයි ගතියෙන්නේ. එහෙම නැතුව වෙන තැනක් අරගෙන සලකා හරියන්නේ නැහැ. හිතගෙන ඉන්නවා නම් විලුඹේ කෙළවර හිත සලකන්නට ඕන දැන් පය පිටිපස්සට වෙලා තියෙනවා නම් පිටිපස්සට වෙලා තියෙන පයේ කෙළවර හිත තමයි දෙවියන් සමාර තැනදී තියෙන්නේ. ඇඳක හාන්සි වෙලා වගේ ඉන්නවා නම් කෙළවරක තියෙන පිට කොන්දේ කෙළවර හෝ අත් දෙක හැර අනිකුත් කෙළවරක තියෙන අවයවයේ හිත තමයි දෙවියන් සමාර සැලකිය යුතුයි. එතකොට පිළිගන්නන කෙනාගේ අද්දක හැර හිත හෝ කඳ හෝ පා හෝ යම්කිසි වෙනත් අවයවයක් අද්දක හැර අනිත් අවයවයක් අර පිටුවගේ දෙවියන්හමාර තුල දුර ප්‍රමාණයට ඇතුළු වෙනවා. එතකොට තමයි මේ පිළිගැන්වීම සිද්ධියටපත් වෙන්නේ. ඉතින් මේක නිසා මේ දැන් වාඩි වෙලා ඉන්නකොට පිටුවක් පිළිගැනීමේදී කොච්චර ඈතට අත දිගු කරලා පිළිගත්තත් ඒ පිළිගැනීම හරියට සිද්ධ වෙන්නේ නැහැ. මේ මොකද බලන්න ඕන වාඩි වෙලා ඉන්න ආසනේ තමන්ගේ පිට කෙලවර පිට දෙරිනේ දියන් දෙරියන් සමාර තමයි ගතියෙත්තේ. ඊළඟට මේ දායකය ඈත් වෙලා ඉඳගෙන අද්දක කොච්චර දිගහැරලා බෙදුවත් හරියන්නේ නැහැ. ඈත් හැර වෙනත් ඒ දායකයන් පිළිගන්නන කෙනාගේ අවයවයක් තමයි ඉදිරියට පැමිණිය යුත්තේ. පිළිගනි සමහිතම බෑ. පිළිපාත වාගේ දෙයක් පිළිගැනීමේදී වික්ෂු ඉදිරියට නැමෙන්නට වාස මෙතනින් දන් පිළිගන්නකොට දායකයාට සිද්ධ වෙන ඉස්සරහට නැමිලා පිළිගන්නන්න. අන්න එතකොට දායකයා අනිවාර්යෙන් දෙරියන් හමාරක් ඇතුළත දෙරියන් දෙරියන් හමාරක් ඇතුළත එන්න සිද්ධ වෙනවා. එතකොට අත්පත් නිවැරදි ආකාරයෙන් පිළිපදිනවා. ඊළඟට අත්පත් වැදගත් වෙන තැනක් තමයි අපිට විනය කර්ම කිරීමේදී සීමස්සක විසු වහන්සේලා අත්පත් සිටින්නට ඕන. මේකදී විනය කර්ම අත්පත් හැටියට කියන එකමාරක් ගතියදී කියන සම්පතයක් සම්පදායක් තියෙනවා. නමුත් එහෙම විශේෂයක් දැක්කේ නැහැ. විනය කර්මවලදී අත්පත් හැටියට දෙවියන් සමාරම තමයි සැලකෙන්නේ. එවැනි විසුණු වහන්සේලා රෙරමිනිය කොටාගෙන විනයකර්මෝගේ වාඩි යන ක්‍රමයන්ව බලනකොට ධනමඩල යෙදෙන ආකාරය අනුව ඉද අරින්න එපා. අන්න ඒක නිසා ඒක භික්ෂුවකගේ කෙලවර සිට අනිත් භික්ෂුව රියන් එකමාරක් තුළ හිටියොත් අනිවාර්යෙන් දෙරියන් හමාරේ දුර සම්පූර්ණ වෙනවා. දෙරියන් හමාර ඇතුළත ඕනෝන් දීන සිද්ධ වෙනවා. ඒක නිසා විනය කර්ම සම්බන්ධ වෙනොත් භෝජනාදී පිළිගැනීම සම්බන්ධ වෙනොත් අපට හැටියට සැලකිය යුත්තේ දෙරියාල් හමාරද දුරක් ප්‍රමාණය කියන එකයි උදාහරණකෝලව පැහැදිලි වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මාතත් ප්‍රශ්න ඉදිරිපත් කළා තිබෙනවා මේ විනය පිටකයේ තුරදී මූලිකව අස්තපාන වශයෙන් පානවාද අටක් බාගතුන් වහන්සේ අනුගමනව දාලා තිබෙනවා. ඊට අනුලෝම වශයෙන් අස්තපාන වර්ග තෝරා ගැනීම පිළිබඳවත් අන්නාති වැනි පළතුරු වලින් පාන වර්ග සකසාගෙන පරිහරණය පිළිබඳවත් විවරණය කරන දෙන්නෙත උල්ලාස කරනවා. අත්තපාන භාග්‍යතුන් වහන්සේ විදිහින් අම්බපාන ආදී පාන අටක් මූලික වශයෙන් නිමේපිටකේ අනුගමනව දාලා තිබෙනවා. ඊට අනුගෝම වශයෙන් පාන වර්ග තෝරා ගැනීම පිළිබඳව විවරණයක් අන්නාසි වැනි පළතුරු පිළිබඳව ඒ පළතුරු වලින් පාන වර්ග සකදාගෙන පරිහරණය කිරීම පිළිබඳවත් විවරණයක් මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා. ප්‍රයි ස්වාමීන් වහන්සේ මේ මධ්‍යහානයේ පස්සේ ගන්න යාමකාලික පාන වර්ග ගැන මේ ප්‍රශ්නය ඉදිරිපත් වෙලා තියෙන්නේ අත්‍යවශ්‍යක පාන වර්ග සඳහා භාගතුන් වහන්සේ අත්තපාන අම්බපාන ආදී පාන වර්ග විකාලේහි දැන් හවස් කාලේ ගිලම්පත හැටියට පානයක් හැටියට ගන්න පුළුවන් බව දක්වා තියෙනවා. ඒකකට මේ පාන වර්ග ගැනීමේදී යම් යම් අකප්පිය පාන වර්ගත් දක්වා තියෙනවා. විශේෂයෙන් ආහාර ගණයට වැටෙන පළ වර්ග 9ක් ගැන සඳහන් වෙලා තිබෙනවා. කලින් මේ විනාශයන් වහන්සේගෙන් ප්‍රකාශ වුණා. සැඳිලි වතුර අතපය කියන එක මොකද සැඳිලි කියන සැඳිලි කල්පොල් මේවා අස්තපාන වශයෙන් ගන්න පාන වර්ග වලට නැත්නම් පළවලට නොගත යුතු පළ වර්ගයි. ඊළඟට පොත් දෙල් පැතිරි වර්ග ඊළඟට පිටිනා කොමෝඩු පුහුල් මෙන්න මේ වර්ගත් ඒවා පාන වර්ග හැටියට නොගතිය යුතු ඵල වර්ගයි. ඒ හැර අපට වෙන වෙනත් පාන වර්ගයක් නැති කියලා අත කතාවේ එකක් වාසියනවා. එතකොට පැන්දිලිකල් පොල් ඊළඟට පොස්වරකාදිය ඊළඟට දෙල් පැන කොමඩු කොහොල් දෙගිරි පිටිඥාදී මෙන්න මේ ටික අත්හැරියාම අනෙක් අකපවන පළ වර්ගයක් නැති කියන එක පැහැදිලිව තියෙන නිසා අන්නාසි අකපපාලයක් කියන්නේ නැහැ. මේකදී සාම්ප්‍රදායික මතයක් තියෙනවා පුද්දක ඵල සහ මහ ඵල කියලා අපි සමහර ස්වාමීන් වහන්සේලාගෙන් අහලා තියෙනවා මෙහෙම විතමලෝලා තියෙනවා මේ විතේ විශේෂ ප්‍රමාණයේ ගෙඩි තමයි කුෂ්ඨක ඵල කියලා කියන්නේ. ඊට වඩා ලොකු ගෙඩි ගෙඩි කළ ගන්න පාන වර්ග අකපයි කියලා. නමුත් මේ අත්කතාවෙහි එහෙම සඳහනක් නැහැ. අර අකප හැටියට දක්වා තියෙන අර ධඤ්‍යගතික ඵල වර්ග නවයේ තමයි එකක් අර ධඤ්‍යගතික නිසා ධාන්‍යානුමෝ අනුලෝම ක්‍රමයේ නිසා තමයි ඔය තල්පොල්, දෙවිදු පිටින්න, ඒ වගේම කුහුල් පැන කොමඩු, ලබු ඒ වගේම කොස්තේලාදී ඵල වර්ග ඒවායින් සකස් කරගන්න පාන අපතේ කියන එක තියෙනවා. දැන් ඔය ලබු සම්බන්ධයෙන්ොත් මට තේරෙන්නේ කියනවා සමහරෝ ලබු කියලා කියන්නේ සාමාන්‍ය ඔය ලබු වලටනේ ගස් ලබු කියන්නේ තපොල්නේ නිසා ගස් ලබු ප්‍රශ්නයක් නැtei කියලා කලකන ක්‍රමයක් තියෙනවා නමුත් අපේ විනාචාරයන් වහන්සේ මේ පැහැදිලි කිරීම ගස් ලබුත් ලබු සංඛ්‍යාවෙන්ම දත යුතුයි කියන එක ලබු කියන එක අවිශේෂයෙන් දස්වාසය නිසා ඒ දෙකෙන් දිය ලැබ වේවා දස්වත් වේවා ලැබුත් අතහැරයි. ඒවා මොකද අපට වෙන්නේ ධන්‍ය ගතික ධර්මයාන ලෝභ ක්‍රමයේ කලමන නිසායි. අත කතා වුණේ තමයි ඒක දස්වාසය ඒ ඵල හැර ඉතුරු ඵලවලින් සකස් කරන ඇල්ගිලම් පසවන දෙයක් ගන්න පුළුවන් නිසා අන්නාසි මහඵලයේ කියලා අපට වෙන සංඛ්‍යාවට වැටෙන්නේ නැහැ. ඒක කතාවක් නැහැ. නිසා අන්නාසි ආනාර්ගයක් ඇටියට පානකයක් ඇටියට ගන්න පුළුවන් අනෙක් කොයි ආදිත් ගන්න පුළුවන් කියන එක විනාශ කතාවේ පැහැදිලි වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් කපිනක් අන්න කියන ප්‍රශ්නයක් නගලා දෙනවා. කඩින චීවරය එක නමකට එක ඍතු නමකට පිළිගැනීමට හැකිද ප්‍රශ්නමක් අවශ්‍යයි ඇතම් මතයක් සඳහන් වෙනවාය ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය කුමක්ද කියලා විස්තරමක් ඒකෙන් කඩින චීවරය එක නමකට තුනක් පිළිගන්න පුළුවන් පිළිගත්තට එක නමකට කඩින චීවරය පිළිගත්තන් පටන් පිළිපැදියට කිසියම් වතක් පිළිවෙතක් කරන්න බෑ කඩිනයක් ඇතිරීම සඳහා අවම අත්තා ඒ කියන්නේ කටින භාග කටින කටින ලබන කටින පටිච්චහක දුක්ඛත් එක්ක පස්නමක්වත් පිටින්තෝ. මෙන්න මේ නිසා තමයි මේ කටිනේ පංචවාර්ගික එහෙම නැත්නම් පස්නමක් විදියට ගමනක් කටිනේ සිද්ධයි කියලා පටන් ගත්තේ. නමුත් කටිනේ පිළිගැනීම සඳහා එක නමකටවත් කටිනේ සාධිත කළ පූජා කරව පිළිගන්න පුළුවන්. හැබැයි මේක පෞද්ගලික වශයෙන් පිළිගන්න බෑ. කටිනේ අනිවාර්යයෙන්ම සාංගික වස්තුවක් පමණයි. කටිනේ පූජා කළ හැකි සාංගික කරලා. සාංගික කරලා පූජා කරන කටිනේ එක නමක් ඉදිරිය වුණත් පිළිගන්නේ වරදක් නැහැ. එතෙන් පටන් ඒ කටිනේ සම්බන්ධව පිළිපැදිය කරන සඳහා සංඝයා අවශ්‍ය වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟට ඉදිරිපත් කළා තිබෙනවා එකතම යෙදුණු ප්‍රශ්න කිහිපයක් එකම කාරණයක් සම්බන්ධයෙන් අපලෝකන විනය කර්මය සම්බන්ධයෙන් ඔය ප්‍රශ්න කීපයට අනුපිළිවෙලින් පිළිතුරු ලබා දෙන තේක්වා කියලා අපි ආරාධනා කරමු ලබනවා. ගරු ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය අපලෝකන විනය කර්මය සිදු කිරීමේ නිවැරදි පිළිවෙලක් මත කියලා පළවෙනි ප්‍රශ්නේ සරණ ලබනවා. අපලෝකන විනය කර්මය කියලා මේ අහපු ප්‍රශ්නය තමයි ප්‍රධාන ප්‍රශ්නේ. මොකද ඉතින් අපලෝකනය කියලා කියන්නේ සංඝ වහන්සේ විචාරලා කරන ලබන විනය කර්මය. අතිලෝකන විනය කර්ම පස් ආකාරයි. ඕසාරණ, නිස්සාරණ, බන්දුකම්ම මේ ආදි වශයෙන් පස් ආකාරය මට හරියට මතකෙ දෙන්නේ නැහැ. නමුත් මතක් වුණේ ඒකට මම කියන්නේ. ඕසාරණ, නිස්සාරණ ආදි වශයෙන් කියන්නේ මෙතන නිස්සාරණ, නිස්සාරණ කියලා කියන්නේ යම් කිසි බරදඬු සාමනීර නම සංඥාගෙන් බැහැර කිරීම සම්බන්ධව සංඥාකින් කරනු ලබන විචාරීම තමයි නිස්කාරණය කියලා කියන්නේ. ඒතනත් තව නැවත අතුල කර ගැනීම සම්බන්ධව සංඥාකින් කරන විමසීම තමයි ඕසාරණ කියලා කියන්නේ. බන්දු කම්ම කියලා කියන්නේ පරිදෙන කුල පුත්‍රයෙකුගේ කෙස්සා දාන සඳහා සංඝා විචාරී. කම්ම ලක්ෂණ කියලා එකක් තියෙනවා. දැන් බන්දු කර්මාදී නාමයක් ගන්නෙ නැතුව අපලෝකණයෙන්ම නම ගණනාව කර්මයන්ට තමයි කම්ම ලක්ෂණ කියලා කියන්නේ. ඔමේ තියෙන අපලෝකන කම්මානු පංචකාමානි ගච්ඡති ඕසාරණං නිස්සාරණං බන්ධකම්මං භක්ම දණ්ඩං කම්ම ලක්ෂණං ඒව පංචමං කියලා එතන මත අත්හැරුනේ භක්ම දණ්ඩේ කියනකොට පමණයි. භක්ම දණ්ඩේ කියලා කියන්නේ සම්න ස්වාමීන් වහන්සේට පමණයි මේ භක්ම දණ්ඩ මේ මෙතෙක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සංඝයාගෙන් කිසියම් වචනයක් නොකියන කනැත්තෙක් බවට පත් කිරීම. සංඝයාගෙන් කපා හැරීම කියන එකයි ඒක කතා කරන්නේ. එයා මොනවා කිව්වත් සංඝයා කවුරු සාඳුරු උපදෙස් දෙන්න යන්නේ නැහැ. කියන ඒවත් අහන්නෙත් නැහැ. කොහේ විදහසේ ඉන්න හදනවා ඒක තමයි භක්ම දණ්ඩේ කියලා කියන්නේ. එතකොට මෙන්න මේක තමයි මේ අපලෝකන විනය කර්මය කියලා කියන්නේ. හැබැයි මේ සම්ම ලක්ෂණ කියන කතාව. සම්ම ලක්ෂණ කියලා කියන්නේ දැන් භක්ම දණ්ඩණයට අපි භක්ම දණ්ඩණය කියන නමක් තිබුණා. ඒකත් අපලෝක නිමේ කර්මයක්. සෙස්තවල් බෑම සම්බන්ධව පැවිදින කුල පුත්‍රයෙක්ගේ සංඝයාගේ ਵਿਚාරෙකට අපි බඳු කර්මය කියලා නමක් තිබුණා. ඊළඟට සංඝයාගෙන් නිරතීමට අපි නිස්සාරණ කියලා නමක් තිබුණා. සංඝරණවට ඇතුළු කර ගැනීම ඕපාරණ කියලා නමක් තිබුණා. ඒ හතර පැමිණීමේ කියන මේ විනය කර්මයන්ට නමක් තිබුණා. ඒ හතර තැන්හිදී අමතරව වෙනත් තැන් රාශියක් තියෙන අපලෝකනය කළ හැකි ඒවට නමක් නැහැ ඒවට ඉතින් අපලෝකන කියලාමයි කියන්නේ කර්මයේම ලක්ෂණය තමයි එතන ගන්න ඒක තමයි කම්ම ලක්ෂණ මේව පංචමං කියලා කියන්නේ ඔය පස්තන මේ තමයි අපලෝකන විනය කර්මය අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඉතින් මේ අහපු අපලෝකනය කොහොමද කරන්නේ කියන එකට මට දෙන්න තියෙන පිළිතුර අහපු විසුණු වහන්සේට ප්‍රමාණවත් වේද ගන්න. ඉතින් අපලෝකනයක් කරන්නේ පිටපත්තු ඒක දක්වන්නේ සීමාත්තක සංගම් පොදෙත්වා සංඝාරාණං වික්ඛුණං සංඝං ආහාරිත්වා පිටපත්තු සාවේත්වා කත්තබ්බං සම්මං අපලෝකන සම්මන්නා කියලා. සීමාත්තක සංඝයා සෝදනය කරලා සංදේශ සුදු වික්ෂුන්ගේ සංඝය ගෙනල්ලා මහා සංඝ රත්නයට තෙවරක් ශ්‍රාවණය කරලා කළ යුතු ගුණේ කර්ම තමයි අපලෝකන කර්මය කියලා කියන්නේ. මේක ඕනෑම භාෂාවකින් වුණත් නිවැරදි පරිදි කළ හැකියි. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඉමත්ත බාන්තේ ධාරකස්ස බඳු සම්මන් ආපුත්තාම රුද්ධ සංගස්ස. ඔච්චරයි. ස්වාමීනි මේ ළමයාගේ කෙස්කල් බෑවම මහා සංඝ රත්නයෙන් විචාරනවා ඒ කෙස්කල් බෑව මහා සංඝයාට රුචි වේවා මේක දෙවරක් මේ විදිහට ශ්‍රාවණය කරන්න ඕනේ මේක තමයි අපලෝකන ක්‍රමය එතකොට සෑම අපලෝකනයකම තියෙන්නේ ওই ලක්ෂණයයි ওই ක්‍රමය මේකයි අපලෝකන කර්මයක් කරහැත මේකෙන් අහපු ප්‍රශ්නය මම හිතන්නේ වත්මන එක්ක තියෙන ගැටලුවක් සම්බන්ධව විය යුතුයි කියලා හිතෙන නමුත් ඉතින් ප්‍රශ්නේ පැනනගින් නැතුව ඉතින් ඒක විස්තර කිරීමක් සිදු නැහැ. ඒ අහපු ආනන්දන් වහන්සේ වැඩිදුරටත් මේ දුන්න උත්තරේද බලාපොරොත්තු වෙන්නේ වෙනකක්ද කියලා කියවොත් අපිට වැඩිදුරට මේක විස්තර කරගන්න පුළුවන්. අවතරය සම්බන්ධයෙන් ඒ කාරණේ ඉතිරි ප්‍රශ්න පිළිබඳ විග්‍රහ කරගන්නකොට ඒ ප්‍රශ්න ප්‍රශ්නේ පිළිබඳ වැඩිදුරටත් සතුටු ලැබෙයි කියලා හිතනවා. අපලෝකනය කළ හැකි නොහැකි පරිස්කාර පිළිබඳව විස්තරයක් කරන ලෙස දෙවෙනි ප්‍රශ්නයේ මේහා සම්බන්ධව විස්තරම් ලබනවා. දැන් ප්‍රශ්නේ ගොඩක් පැහැදිලි වෙගෙන යනවා මේ අද කාලේ අපලෝකන කරණය කියලා අමුතු නමක් කඩබැඳලා තියෙනවා සාංගික පරිස්කාර බෙදා ගැනීම සම්බන්ධ. ඒක කවදා කුමන කාලයක ඇති වුණු නමක්ද කියන එක තාමත් මම ඉතින් සාංගික පරිස්කාර සම් බෙදා ගැනීම සම්බන්ධව විනය කර්මයක් නැහැ. සාංගික පරිස්කාර බෙදා ගැනීම සම්බන්ධව ක්‍රමවේදයක් තමයි විනය පාළිය පුරාවටම දකින්න තියෙන්නේ. සම්මුතිය භූතේහි වාජ්‍ය සම්බන්. සම්මුතිය භූත සංඥාව තුන් බෙදාගත යුතුයි. ඒ බෙදා ගන්නා පිළිවෙල විවිධ පිළිවෙල වල ගැන වේලාසනක් සම්බකේ, සීවරක් සම්බකේ විවිධ ක්‍රම වලට දක්වලා තියෙනවා. උදාහරණයක් වශයෙන් පතේ දස බික්කෝ හෝති දස සීවරානි පාඨෙක් සම්භාජ්‍ය සම්බන්. වික්ෂුන් වහන්සේලා 19ක් ඉන්නවා සූරු 10ක් ලැබිලා තියෙනවා. වෙන වෙනම බෙදා ගන්න ඕනේ. එක් එක්කලාට ඒක වෙනම මේ සාංගික භාණ්ඩ බෙදුනායනේ. ඊළඟට අපි හිතමුකෝ යම් වෙලාවක මේ සාංගික භාණ්ඩ බෙදාගත හැකි එක ක්‍රමයක්. එහෙම නැත්නම් අපි හිතමුකෝ මෙහෙම බෙදීමට අපහසු තැන්වල. සත්‍යයේ ඒකන් තේවරම් දස දෙක්ක. තේර භාගම් පාපෙත්වා බාධිතබ්බන් කියන. එතකොට තේරු එකයි තියෙන්නේ වික්ෂුන් වහන්සේලා 10ක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී ස්ථවිර භාගයේ පමනවලා බෙදාගත්තා කියන සම්මුතියට සංග්‍රහ පැමිණෙන්නේ. මේ වෙලාවේදී ඒ මුළු සිවුරම දෙන්නේ නැතුව සිවුරෙන් කොටහක් කෑලි කෑලි වලට හොකපලා ඒකින් කොටහක් ඉස්තිරියන් වහන්සේට පවනනවා අයම් පඨමෝ භාගෝ බන්සේ තුම්මා සම්පාපනාති අවශේෂා භාග අම්මා සම්පාපනාති ආදී වශයෙන් තේර භාගයේ පමනවලා ඊට පස්සේ ඔක්කොම එකට දාලා කැමති කැමති හැටියට පරිහරණය කරන්න පුළුවන් සිවුර පිළිබඳ පත්ති පිළිබඳ විශේෂ අපේක්ෂාවක් නැත්නම් නමුත් සෑම භික්ෂුන් වහන්සේ කෙනෙකුටම කොටසක් සම්බන්ධ අපේක්ෂාවක් තියෙනවා නම් එහෙම හරියන්නේ නැහැ හැම කෙනාටම කොටහ දෙන්න ඕනේ. සිවුර 10ක හරි ඉරලා කෑලි කෑලි හෝ ඉරලා දෙන්න ඕනේ 10 දෙනාට. හැබැයි කියන අපරිභෝගම් කරන කාටවත් කුඩා කුඩා අඟලි අඟලි කෑලි වලට දෙකක් කපන්න එපා කියලා ඒකෙන් වැඩක් නැහැ. ආම වශයෙන් අර Tamange සිවුරට සිවුර දාම් කරගන්න ප්‍රමාණවත් කෑල්ලක්වත් එහෙම නැත්නම් පෙරහනකටවත් පිටින් කෑල්ලක් වෙනසේ තමයි අවමය කපන්න පුළුවන්. ඉතින් සීල පිළිබඳ වැඩි අපේක්ෂාවක් පරිස්කාර පිළිබඳ අපේක්ෂාවක් නැති අවස්ථාවකදී අර තේර භාගයේ පමණවලා ඔක්කොම එකට දාලා කැමති කැමති හැටියට පරිහරණය කිරීම යුතුයකොත් පේනවා. ඉතින් නමුත් මේ අපලෝකනය කළ යුතු වෙන්නේ පරිස්කාර සම්බන්ධව මෙන්න මෙහෙම අවස්ථාවලදී. කොහොම අවස්ථාවලදීද? එක භික්ෂුවකට අසාමාන්‍ය ලෙස සාංගික පරිස්කාර පවරනවා. දැන් අපි හිතමු යම් කිසි හාමුදුරුව කෙනෙක්ගේ අම්මගේ පින්කමට ඒ හාමුදුරුවන්ට ගබඩාවෙන් අටපිරිකර 10ක් ඕන සාංගික ගබඩාවයි. එතකොට වික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්නවා. අන්න ඒ බඳු තැනකදී එකපාරම අටපිරිකර 10ක් අර හාමුදුරුවන්ට දීම යුතු නැහැ. මොකද සමෝ දෙතුවත් එයාට එක්ක අටපිරිකරක් දෙකක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී සංඝයා විචාරක් තියෙනවා. අන්නේ විසාරීම අපලෝමන කර්මයකින් කරන්න ඕනේ. ස්වාමීන් අසවල් දුක්ඛයට අපි සාංගික ගබඩාවෙන් අට පිළිකර 10ක් පවරනවා. මේ පැවරීම මහා සංඝරත්නයට රුචි වේවා කියන මේ ප්‍රකාශය තුන් පාරක් කරලා අපලෝකනයක් කරලා අපට පැමිණිය හැකියි. ඉතින් මෙන්න මේකයි මේ විදිහටම තමයි අපලෝකනය කරන්නේ. එහෙමත් නැත්නම් අපි හිතමු මේ සේනාසනය කරලා තවත් සේනාසනයකට බහඳ ටිකක් පැවරෙන්නේ. එහෙමත් නැත්නම් ගුණක් වෙනත් පිරිකරක් පැවැරින් මෙවරු තැන්වල තමයි අපලෝකනය කළේ කියන්නේ සාංගික පරිස්කාර සම්බන්ධව. සාංගික පරිස්කාර බෙදා ගැනීමටත් අද කාලේ අපලෝකනය කියලා කියනවා. ඒක නම් වැරදි නම් පටගැනීමක්. රෝල්හි නාමයක් ඒ රෝල්හි නාමයේ නුසුදුසු ලෙස මෑත කාලීනව පැටසුණු නාමයක් කියලා දකින්න පුළුවන්. එතන පොදන අපලෝකන කරුණු කියනවා. අවසරයි ස්වාමීන් අපලෝකලිනී කර්ම සම්බන්ධ තුන්වෙනි ප්‍රශ්නය සාංගිකව පූජා කරන ලද පරිස්කාර අපලෝකනය නොකල නොකිරීම නිසා එහෙම නැතිනම් නැවත පෞද්ගලික තත්ත්වයට පරිවර්තනය නොකර යම් කිසි පරිස්කාරයක් පරිහරණය කිරීමෙන් ඇතිවන ආධිනවේ කුමක්ද කියලා විතරම් ලබනවා සාංගික භාවයේ නොමුදන ලද භාණ්ඩයක් පරිහරණය කිරීම ගතගතක් කාලේ සංවිපාණයව හොම්ති කියලා කියන්නේ. නියරිය තන්හි ඒව කාංගිකම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකයි අපේ සංඝයාටයි තේරුම් කාංගික බහන්ද පරිහරණය කිරීම අපිට බැරිද කියන එකයි. කාංගික බහන්ද තීරසෙන්න අපිට පරිහරණය කරන්න. දැන් අපි උදාහරණයක් වශයෙන් හිතමු සබන් හම්බ වෙලා තියෙනවා මේවා කාංගිකයි. බෙදාගෙන නැහැ. එහෙමනම් ඉතින් යනකොට සබන් කැලලක අවශ්‍යතාවය තියෙනවා නම් සාංශික ශික්ෂණ ඉතින් මමත් සංග්‍රහ කරගෙන කෙනෙක් මම මේ සබන් කැලල පරිහරණය කරනවා යම් පිටේ හාමුදුරුව කෙනෙකුට ඕනෑම වෙලාවක ඉල්ලුවොත් ඉතුරු වෙන කොටස එහෙම දෙනවා කියන මේ අදහසෙන් සාංගික අදහසින් පරිහරණය කරනවා ඒක ඇති වරදක් අ එහෙම නැතු අපි හිතමුකෝ Taman එක ගිහියකට දුන්නයි කියලා අන්න ලොකු ප්‍රශ්නයකට සාංගිකදේ හොරාගත්තා එතකොට ලොකු ප්‍රශ්නයක් එතන. එතන භාණ්ඩය අගයලා කටයුතු කළ යුත්තේ බවට පත් වෙනවා. අවහාරයක් සිද්ධයි. ඒ අවහාරය කියන්නේ පරාජිකාව නෙවෙයි, සබන් කැලේකින් පරාජිකාව වෙනවා කියලා මම පිළිගන්නේ නැහැ. නමුත් ඒ බඩ සබන් කැලේ අගයෙන් පත්වන දුක්කතේ හෝ වෙනත් ආපත්‍යක් සිද්ධයි. නමුත් ඒ භාණ්ඩ නැවත සංඝයාට ජීවිතේ බවට පත් වෙනවා. ඒක පරිහරණය කරන ගිහියොත් සාමූහික භාණ්ඩ පරිහරණය කළාය කියන අකුසලයේ සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට දේවල් සිදුවී හැකි වෙන්නේ. ආතරයි තවන්හන්ත ඇතම් වික්ෂුන් වහන්සේලා අතර තිබෙන මතයක් ප්‍රකාශ වෙනවා ගබඩාවේ තිබෙන පොදු බඩු සංඝයාතයි තිබෙන්නේ. ඒවා අමුදෙන් බෙදා ගන්න අවශ්‍ය නැතයි ඇතමෙක් කියනවා. මේක නිවැරදි කාරණයක්ද කියලා කාරණා ලබනවා. ඒක ඉතින් මේ තැන්වල තියෙන ගබඩා ක්‍රමානුව තමයි මේක සලකන්න වෙන්නේ. දැන් මිනිස්සුયો ඉමානිකබ්බ පරිත්තාරාද දුක්ඛ සංගස්සක දේම කියලා දෙනකොට අද කාලේ බහුතරයක් දුක්ඛන් වහන්සලා මන් දන්නා පරිදි පිළිකරගෙන අපේක්ෂාවක් නැහැ පිළිකර හිසිත රදයක්. මොකද ගබඩා පුරවලා බඩු පිළිකර. ඉතින් සබන් වේවා, සූර්ය වේවා, තුවා වේවා, තෝත්ගස් වේවා ගබඩා පුරවලා බඩු පිළිකර. මෙහෙම තියෙනකොට දුක්ඛන් වහන්සලාට මේ හිසිත රදයක් අපේක්ෂා රහිතයි. අපේක්ෂා රහිත වුණාට මේවා සාංගික නොවේ නේද? සාංගික නෑ. ඒ නිසා මේවා සාංගික තීර්ථයෙන්මයි ගබඩාවේ පවතින්නට ඕන වෙන්නේ. එතකොට සාංගික තීර්ථයෙන් ගබඩාවේ තියෙනකොට ගබඩාවේ පාලනය මුලමනින්ම සාංගික බහන්ද සම්බන්ධව අනුගමනය කළ යුතු විධි විධාන වලින්ම අනුව තමයි තියෙන්න ඕනේ කියන එකයි ඉතින් මගේ මතය අදහස. ඇතම් විනයදරයෝ ඉන්න ස්ථානවල ගබඩාව පරිහරණය කරන වෙනස් තීර්ථයකින් කොහොමද අපලෝකණයකින් ලැබෙන සියලුම සාංගික පරිස්කාර එක දිගටම පවතිනවා. ඒ වික්ෂුව සංඝයා වෙනුවෙන් මේ පරිස්කාර ගබඩාවට තැන්පත් කරගෙන ඉන්නවා විසංඝයා වෙනුවෙන් කියලා කියන්නේ සංඝයාට කරන සේවයක් වශයෙන්. හැබැයි ඒක බඩහාවේ තියෙන කොම අරදාල වික්ෂුවගේ පරිපෞද්ගලික සංකත බහන්න හැටියටයි තියෙන්නේ. ඉතින් සහෝදර වික්ෂුන් වහන්සේලා අරහාමුදුරන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඕනම දෙයක් සුදුසු කාලයේ ගිහිල්ලා ගන්න පරිහරණය කරනවා. මේක තමයි ඇතම් විනයදරුවෝ ඉන්න හොඳ තැන්වල කරන බව මම අදටත් දන්නවා. අපේ සම්ප්‍රදායන් තුලත් බාහිර සම්ප්‍රදායන් තුලත්. ඒ නිසා සුබඳු තනකේ ගබඩාව නම් ඉතින් කාටත් නිදහසේ පරිහරණය කළ හැකි. එහෙම නැත්නම් ගබඩාව කියන එක සාමූහිකම හැටියට තමයි සැලකන්න තියෙන්නේ. අවබෝධය ගන්නකොට නැවතත් ඒ පිළිබඳවම ඒ සම්බන්ධවම සංසත පරිස්කාර පිළිබඳව විචාරණ ලබන ප්‍රශ්න දායකයන් විසින් සංගත කොට පූජා කරන ලද පරිස්කාර නැවත ඒ දායකයන් ලවාම ස්වාමීන් වහන්සේලාට බෙදා දීම සමහර අවස්ථාවල සිදුවේ. එහි වරද නිවරද ගණාත් එසේ දුන්නේවා පෞද්ගලික ලෙස පරිහරණය සුදුසුද යන බවත් පැහැදිලි කර දෙන සේක්වාව කියලා ආරම්භ. තේරපාණේ චන්දමුර නායක ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධව විශේෂ සඳහනක් උන්වහන්සේ යම් කිසි පොතක සඳහන් කරලා තියෙනවා. ධර්ම විශ්ලේෂක. ධර්ම විශ්ලේෂක වෙනතෝ. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ඉතින් මෙකල මෙහෙම ගිහියෝ පුරුපුරුදු වෙලා ඉන්නවා මේක කොතෙක් දුරට යෝග්‍යද දන්නේ නැහැ කියන එක විනය පෙරේම සත්වා කියලා ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඒවෙන් පැහැදිලි වෙනවා ඒ ස්වාමීන් වහන්සේලාගේ විජය වෙන විට සාංගික බහඳ බෙදා ගැනීම සම්බන්ධව තිබ්බ ස්ථාවර ක්‍රමවේදී ශක්තිය. ඉතින් කෙසේ වෙතත් ඒ සම්බන්ධව අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ ඉතාම පිටුවට දෙන ආරක්ෂිතම ක්‍රමය තමයි දායකය එහෙම කරනවා නම් අපේ ඇඟ දෙන්නේ. මොකද දායකය සාංගික ලාභේවා දායකයන්ට හැකියාවක් තියෙනවා මේ බහඳ ඒ ඉස්තලි පෙරාසනයේ පතන් පිළිවෙලින් බෙදාගෙන යන්න. මේ දායකයෙකුණත් පේරාසනයේ පටන් පිළිවෙලින් බෙදාගෙන යෑම තුළ මේ භාණ්ඩ වාදිනේ සිද්ධයි කියන එක විනය පාළිය අනුව ඉස්තරෝම නිගමනයකට එන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සාංගික කරපු භාණ්ඩ දායකයෝ සමහර වෙලාවට වස් දෙකයි හාමුදුරුවන්ට. ඒ ඉස්තරීර හාමුදුරන් වහන්සේට වස් 60යි. නමුත් අර වස් දෙකේ හාමුදුරන්ට තමයි පැහැදීම තියෙන්නේ. ඉතින් ප්‍රධාන අස්ත පරිස්කාරය ගන්න යනවා තමන්ට පැහැදීම තියෙන හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා පූජා කරනවා. දෙන්නේ එක බයන්නකයි. ඒක ඉබරු තැන් වල මම හිතන්නේ අග්‍රභාගයේ පරිමහන්සේගේ පටන් පිටවෙලින් දෙවිගෙන යනවා නම් මේක නිවැරදි එතන එහාට සිද්ධ වෙන දේවල් සම්බන්ධව රේරුකාණ සම්මහන්සේ කියන මතය නිවැරදිම නිවැරදි කාරණා. අර්ථනායකයන් වහන්සේ ප්‍රශ්නයක් නගලා තිබෙනවා ඝන භෝජන තිස්සාපදයේ පිළිබඳ පැහැදිලි කරන තේක්වාවක්. විභාගයේ සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ඒක අපේ ගලේවල ඥානදර්ශන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. පිළිබඳව තරමක පැහැදිලි කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ධනභෝජන ශික්ෂාපද පිළිබඳව. ධනභෝජනයේ දී ආකාරයේ ධනභෝජනම් පසවන්ති නිමන්තනේනවා අකප නිමන්තනේනවා ගහනෙනවා. විඤ්ඤාත්‍යවා ගහන කියලා කියේ විඤ්ඤාත්‍ය තමයි. ඊට පස්සේ නිමන්ත්‍රණ. නිමන්ත්‍රණ කියලා කියන්නේ අකප නිමන්ත්‍රණය. ස්වාමීන් අපේ ගෙදර බත වළඳන් දෙන්න. මේ විදිහට පංචභෝජනයන්ගේ නාමයන් අරගෙන ආරාධනා කිරීම තමයි අපට නිමන්ත්‍රණය කියලා කියන්නේ. පංචභෝජනය කියලා කියන්නේ පිස්සු බත් ආදී අපේ ගෙදර පිස්සු ගාන ගන්න, පිස්සු ගන්න එන්න, අපේ ගෙදර බත් ගන්න එන්න ආදි වශයෙන් දායකෙක් නිමන්ත්‍රණය කරොත් මේක අපට නිමන්ත්‍රණයක්. උපන්දු දායක නිවසකින් ආහාර ගැනීම තුළ ඔය ඝන භෝජන සිද්ධ වෙන්න පුළුවන් හතර නමක් එක්ක ගිහිල්ලා. ඊළඟට විඤ්ඤාණයෙන් සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ පොළයන්ගෙන් අපට හතර නමකට බක් දෙන්න හතර නමකට පිටු දෙන්න මේ ආදි වශයෙන් සමානිත පැවරු පොළයන්ගෙන් උනත් මේ ආදි වශයෙන් හතර නමකට පස් නමකට ඉල්ලාගෙන ගලඳීම තමයි මේ නිමන්ත්‍රණය විඤ්ඤාණය කියලා කියන්නේ. ඔය දෙආකාරයෙන් තමයි ධන භෝජනේ සිද්ධ වෙන්න පුළුවන්. වැඩිදුරටත් කාරණා සඳහන් කිරීම සඳහා ගලීර සෑම මාසේ 10ක් කරાવી පවතිනවා. ඒ ස්වාමීන් වහන්සේ පසුව තව ස්වල්ප මොහොතකින් මේ සම්බන්ධ විග්‍රහයක් කරාවි. ඒකට විනිශ්චය කියන එක නිවැරදිවම දෙන්න ඕන නිසා ඒ ස්වාමීන් වහන්සේ කාරණා දැන් මතක් කරගෙන මේ සම්බන්ධ විග්‍රහයක් කරාවි. ඊළඟට අවසර ස්වාමීන් වහන්සේ වාස්තික පදයේ පිළිබඳ ප්‍රශ්න දෙකක් ආපද දෙනවා. උපසත් උපසපන් බික්වා වස්විතිය යුතුයමද කියලා පළමුවෙනි ප්‍රශ්නේ ඉන්නතනවා දෙවන්න එක බික්වකට දෙතැනක වස්විතිය හැකි බවට මතයක් පවතී මේ පිළිබඳව පහදා දෙන කේස් පාසල ආරාධනා කරනවා උත්සම්පදා භික්ෂුන් වහන්සේ පමණක් නෙවෙයි සාමණේරයන් පවා වස්වාසය කරන්න ඕනේ කියන එක විඥානකෝලව පුත කාරණයක් සූතාවකත් ඒක සඳහන් කරනවා. එතකොට නබික්කවේ වස්සන්න උපකන්තබ්බා. ඒ කියන්නේ වස් නොලී සිටිය නොයිකුයි භික්ෂුවක් විසින් කියලා බුදුරජාණන් දේශනා කරනවා. යෝ නන උපකන් යමෙක් වසලදීම කරන්නේ නැත්නම් යාට දුෂ්කතාවපත්ක සුද්ධයි සුදුරණාන්සේ වස්තුපනායකත් සම්බන්ධයෙන් දොර පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එක වික්ෂුවකට දෙතනක වස් වාසය කිරීමේ ක්‍රමයක් විනය පාළිය තුල දක්නට ලැබෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ වර්තමානයේ විස්සෝල්ට උත්තේජනීය කර්මාදී දණ්ඩනකම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැහැ. ඊට හේතුක් මාර්ග කියලා සංහසයෙන් මතේ මතිකාරම් ලබනවා. ඒකට තියෙන හේතු මොකක් නම් මනන්දාවේ? උත්තේජනීය කර්මයේ කරන්න යන හාමුදුරුවන්ටත් උත්තේජනීය කර්මයේ විහෙති භාවය කියන එකයි මතක. කවුද කාටද කරන්නේ? ඉතින් එක්කෙනෙක් පුරාතනයේ යුගයේ වෙනකොට බොහෝම ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් සිටියේ බහුලව දුක්කටේ සම්බන්ධවත් පුදුමාකාර සුරක්ෂිත භාවයකින් ස්වාමීන් වහන්සේලා කටයුතු කළේ. ඔබන්ගේ වියක් තුළ එක්කෙනාගේ කර්ම කිරීමෙන් බුදුන් වහන්සේලා හිතුවා ගත්තා. මේ බුදුරජාණන් වහන්සේ විනය කර්ම දේශනා කරලා තියෙන දඬුවම් වශයෙන් නෙවෙයි සංඝ පාරිශුද්ධියේ සංඝ සාමග්ගය සඳහාමයි අපි අපි සික්ම වීම සඳහාමයි. ඉතින් උක්ෂේපණීය කර්මය කළ හැකි අවස්ථා කීපයක් තමයි ආපත්‍ය අදස්සන. අවත නොදැකීම. ආපත්‍ය අපිටකම. අවතට පිළියම් නොකිරීම. පාතිකාය දිට්ඨිය අපට නිස්සද්ද. ලාමක දෘෂ්ටි අත්මහැරීම කියන මෙන්න මේ අවස්ථා. ඉතින් අද කාලේ ඇවත දැක්කත් නොදැක්කත් මේ ඇවත් දෙසන හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම ඇවත් නැතුවක් ඇවත් දෙසනවා. හැමදාම දෙසනවනේ. සීමාවට රැස් වුණාම පැවැත්දෙනවා. ඉතින් පැවැත්දෙපු හාමුදුරන්ට කළ හැකි තියෙන කර්ම මොකක්ද? ඒ නිසා මම හිතන්නේ අද කාලේ උත්පත්ති කරන ආදී සිද්ධ වෙන්නේ නැහැ. අපි අපේ පළගම්මේ ස්වාමීන් වහන්සේගෙන් අවසර දෙන්න ඕනේ සම්බන්ධ උන්වහන්සේගේ මතයක් ඉදිරිපත් කිරීම. පින්දපාත යන්නේ එකේ කියනවා උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා සම්මත කරයි. ඒ අනුව දැන් ස්ථානයට ගෙනල්ලා පින්දපාත ශාලාවක් ඉඳලා පින්දපාතේ පිළිගත්තත් ඒ පින්දපාතිකාංගය සම්පූර්ණයි. එහෙම නැතුව අර සපදානචාරිකාංගයක තවත් දුසාංගයක් එක්ක බැඳිච්ච එකක් ඉතිහාස භාෂාව වලින්ද පුළුවන්. අඳුනන ගෙදරට කියලා සමාජයේ ගෙදරට වැඩියත් ඒත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අර මනසේ තියෙන බැඳෙන බවත් එක්ක තමයි ඒකේ වික්ෂුවට ඒ දුසාංගේ ඒකේ අන්වර්ථ වෙන විදිහට කෙලෙස් විභාරීමට හේතු වෙන කාරණා කියන එකනේ දුතාංග කියලා කියන්නේ. ඒ අනුව ඒකේ සම්බන්ධීකරණය ගැලපෙනවා. ඉතින් මේ මන්තන ඥානසිල ස්වාමීන් වහන්සේ කියයි දැන් ගිහි අය වෙනුවෙන් එක පුද්ගලයෙක් උදෙසා උදව් කරනවා කියන අදහසින් මෙන්න එයාගෙන් යමක් බලාපොරොත්තු වෙන එයාට අනුග්‍රහයක් කිරීම සීරසයෙන් පින්දපාතින් හරි මොනකමෙන් හරි යමක් උපයාස අපයා දෙනී කියන අදහසින් ගියොත් තමයි අර කුල දූෂණ තේමාවට ගිහිල්ලා ඒ දුෂ්කරයක් වෙන්නේ එහෙම නැත්නම් හම්බුලේස පුද්ගලයේ නම උදෙසා පින්කමක් සීරසයෙන් එහෙම දෙයක් කළාට මා දන්න විනය ප්‍රමාණය අනුව මේකෙන් සිද්ධ වෙන ශික්ෂාපදමය ආපස්සියක් නැහැ. ඒ ටික තමයි කියන්න තියෙන්නේ ඒක පිළිබඳව. ඔවුමියර පිරිකර බෙදීම සම්බන්ධව මේ ස්වාමීන් වහන්සේ නමක් අතිරේක ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. පිරිකර ගිහියන් විසින් බෙදීමේදී අටපිරිකර තෙරුන් වහන්සේටදී සුපිරිකර අනිත් පිටුන්ට ගිය හැටිද නැතිනම් සමත සමෝහ පිරිකර දෙවියද කියලා. මම හිතන්නේ මගේ අතෙන් වරදුණු වරදුලා කියවුණාද මන් දන්නේ නැහැ. මේ පිරිකර දෙවියෙක් දෙවියන් වහන්සේලා අතර සමවයි. එතකොට ස්තවීරයන් වහන්සේට අපි මුල් කොටස දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ හොඳම කොටස දෙනවා කියන එක නෙවෙයි. ඉතින් අදහස් කරන්නේ වැඩිපුර දෙනවා කියන එක නෙවෙයි. නමුත් මුලින්ම තියෙන්නේ ස්ථිරයන් වහන්සේට කියන එක. ඒක හේතුව පිටිකා ක්‍රමයක් තියෙනවා බොහෝ පිටුන් වහන්සේලා ඉන්න තැන් වල පිටු කරද තියෙනදී. ඒ කියන්නේ අපි කොමු විචුණාන්සලා 50ක් ඉන්නවා සිවුරු 10ක් ලැබිලා තියෙනවා. තව අනිවාර්යයෙන්ම මේ ආරාමයට හෝ ආරාමයට හෙට අනිත්ක ඉන් අනිත්ක දිගටම සිවුරු ලැබෙන ක්‍රමයක් තියෙනවා නම් අර මුල් සිවුරු 10 පිටිකා ක්‍රමයට පෙරමහන්සේගේ පටන් දීගෙන එන්න පුළුවන්. විතරක්ක ස්වාමීන් වහන්සේට එකතුවක් ධම්මරක්ක ස්වාමීන් වහන්සේට සංඝරක්ක ස්වාමීන් වහන්සේට ඔවිදියට 10 වෙනි ස්වාමීන් වහන්සේ දක්වා විල එතනින් නවත්තා. එකතුරු 10 ලැබුණම 11 වෙනි ස්වාමීන් වහන්සේ ඉඳලා ඒ සූරු බෙදාගෙන අනුපිළිවෙලට යනවා. එතකොට මේ නිසා පිරිකර බෙදනකොට සෑම පිරිවෙන අතරම සමෝ බෙදිය යුතුයි කියන එකයි විනය න්‍යාය විනය ක්‍රමවේදයේ කියන කවදාහරණය කරන්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මොහොතේට වේලාව 5:33ක් පමණ වෙන වේලාව උදෑසන කාලයේ පටන් සමන්ත පාසාදික දිනේ සම්භාෂණේ සිදු කරන් තිබුණු දිනේ සාකච්ඡාවට අද දවසේ ලැබිලා තියෙන කාල සීමාව මේ මෙතකින් නිමාවටපත් වෙනවා. ඉතින් අවසාන මොහොතේදී මේ වික්ෂුන් වහන්සේලාට වැඩ සිටින පූජනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාට අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. සමුච්ඡා ඛණ්ඩකේ එන්නේ නැතුණා විශේෂයෙන් සංඝාදිතේක ආපත්‍ය වලින් නැගී සිටීම සම්බන්ධ පිරිවෙස් කිරීම මානත් කිරීම පිරිවෙස් මානත් සමාදන් වීම නිත්‍යප කිරීම ආදී සම්බන්ධව යම්කිසි ගැටලුවක් ඇත්නම් මේ මොහොතේ ඒ පිළිබඳ විචාරීමක් කරලා ඒ සඳහා අවශ්‍ය ඉඩ අවකාශ ලබා දෙන්න පුළුවන් අපිට සාර්ථක